දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි දවසේ ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒක මේ දේශනාවලියේ අවසාන ධර්ම දේශනාව. මේ ශීලමු දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යතෝච කෝ භික්කවේ අරිය ශාවකෝ එවං කාමේ පජානාති එවං කාමානං නිදාන සම්භවං පජානාති එවං කාමානං වේමත්තං පජානාති කාම විපාකං පජානාති කාමානං නිරෝධං පජානාති කාමානං නිරෝධ ගාමිනී පටිපදං පජානාති යෝ ඉමං නිබ්බේතිකම් භ්‍රමචරියං පජානාති කාම නිරෝධං තීති ශද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද 6 වෙනි ධර්ම දේශනාව අපේ සැප්තැම්බර් මාසේ 20 වෙනිදා වෙනකොට මේ දක්වා අපි පවත්වන ලද ධර්ම දේශනා පහටත් මේ ධර්ම දේශනාවටත් අපි ඉස්සරහින් තියාගත්ත මූලික සූත්‍රයමයි මාතෘකාව සපයන්නේ. ඒක නිබ්බේධික සූත්‍රේ නිබ්බේධික සූත්‍රය කියලායි සංගීතකාරක ස්වාමීන් වහන්සේලා නම් කරලා තියෙන්නේ. ඒක අංගුත්තර නිකායේ චක්කනිපාතේ සඳහන් වෙනවා. ඒකේ නිබ්බේදේ පිනිස, නිර්වේදේ පිනිස, එනතන් ධර්ම අවබෝධයේ පිනිස පෙත් මං මාවත් හයක් ਸਰවචනසේ පෙන්වන නිසයි මේක චක්කනිපාති සඳහන් වෙලා තියෙන්නේ. පළවෙනියෙන්ම ඉදිරිපත් වෙලා තියෙන ਸਰවචන ඉදිරිපත් කරන්න මේ කාමයේ කියන මාතෘකාව. ඒකත් හය ආකාරයකින් බලුවාම ඒ කාමය ගෙවන් කිරීමේ මාර්ගය සපයාගෙන කාමයේ පිළිබඳව නිර්වේදයක් අවබෝධයක් කෙනෙකුට ලබා ගන්න පුළුවන්. මුලින් ඉඳලාම අපි මතක් කරපු විදිහට මේ අනන්ත සංසාරයේ දුක් දෙන්නා වූ මේ කාමයේ පිළිබඳව හැදෑරීමෙන්මයි කාමයේ හරහමයි අපිට කාමයේ ගෙවම් කරන්න පුළුවන් වෙන්නේ. ඒක සඳහා වෙනත් සූත්‍ර වලින් සාධක පාඩ අපි ඉදිරිපත් කරගත්තේ කාමං නිසාය කාමං පජහත. කාමයම හේතු කරගෙන කාමය ප්‍රහාණය කරනවා. හරියට ඇඟේ ඇනිච්ච කටුවක් අයින් කරන්න ඊට වැඩිය සියුම් කටුවක් පාවිච්චි කරනවා වගේ. ඒ නිසා ඒ කටුව අයින් කරන කටුවෙන් වගේ කාමයේම කාමයේ මාර්ගයෙන් ඉවත් කිරීමේ ප්‍රතිපදාවක් තමයි මේ කාමයේ පිළිබඳ මේ හය ආකාරයෙන් අපි ඉගෙන ගැනීමෙන් කලේ. ඉතින් යම් කිසි කෙනෙකුට ඒක පිළිබඳව ඒ සර්වචනාසේ දේශනා කරන ස්වරූපේ අවබෝධයක් ඇති වුණා නම් යතෝ චකෝ භික්කවේ අරිය ශාවකෝ ඒ පුද්ගලයා මේ ශාසනයේ නොසැලෙන ශ්‍රද්ධාවක් සහිත කෙනෙක් බාටපත් වෙනවා ආර්ය ශ්‍රාවකෙක් බාටපත් වෙනවා ඒ පුද්ගලයා මෙහිම කාමයේ දැනගන්නවා මේ කාමයේ කියලා කියන්නේ ලෝකේ විචිත්තත්වේ නෙවෙයි සංකප්ප රාගයයි කාමය ඇහැට රූප දැකීමේ ආසාව, කනට ශබ්ද ඇහිීමේ ආසාව වශයෙන් දක්වලා තිබුණාට ඒවට කියන්නේ ආර්ය විනහි ඒවට කියන්නේ කාම ගුණ කියලා. මේ කාම ගුණ නිසා හිතේ ඇතිවෙන මනාප අමනාප දෙක තමයි ආර්ය ලෝකයේ නියම කාමයේ විදිහට දක්වන්නේ. ඒ කාමය අවුස්සන කුප්පන බාහිර සාධක තමයි චක්කු විඤ්ඤාය රූප, සෝත විඤ්ඤාය ශබ්ද වශයෙන් බාහිර ලෝකයේ තියෙන ශබ්ද රූප, ගන්ධ, රස, ස්පර්ශ තියෙන. ඒවා කාම ගුණ බවට පත් කරගෙන ඒ කාම ගුණයන් මුලිච්ච වෙනකොට, ආපాతගත වෙනකොට, මූණට මූණ හමු වෙනකොට හිතේ පහළ වෙන්නා වූ ආකල්ප සංකල්ප තමයි නියම කාමයේ කියලා ආර්ය විනී සඳහන් වෙන නිසා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ නතේ කාමායානි චිත්‍රානි ලෝකේ මේ ලෝකයේ තියෙන විචිත්තත්වය නෙවෙයි කාමය කියන්නේ කෙනෙකුට කාමය වෙන්නේ තමන්ගෙම මතිමතාන්තර නැත්තම් තමන්ගෙම සංකල්පයි නතේ කාමයානි චිත්‍රානි ලෝක සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ මේ පුරුෂයෙකුට දන්නවනම් මගේ හිතේ මේ වැගිරෙන කාමයේ වගුරන ගතිය මිස බාහිර ලෝකයේ විචිත්‍රත්වේ නෙමෙයි කාමයේ කියලා ඒ පුළුව ඒ පුද්ගලයා ඒක අවබෝධ කරගත්ත එක තමයි මේ ආර්යයන් වහන්සේ නමක් බාටපත් වෙනවා කියලා කියන්නේ. එහෙම වුණොත් සංකප්ප රාගෝ පුරිසස්සකාමෝ කිනකොට සංකල්ප රාගය තමයි කාමයේ බාටපත් වෙන්නේ. තිත්තං චිත්‍රානි සතේව ලෝකේ ලෝකේ විචිත්තත් එහෙම තිබිච්චාවයි අතෙත් තීරෝ විනීතිකාම ඒ පුද්ගලයා ඊට පස්සේ තමන්ගේ හිත අරමුණක් දකිනකොටම මේ මනාපමනාව පහළ වීම පිළිබඳව ඒ කාම ඡන්දයයි විනීනේ කරන්න හදන්නේ පාලනය කරන්න හදන්නේ. එහෙම නැත්නම් ඒ පුද්ගලයා බාහිරේ තියෙන කාම ගුණ කාමයේ වශයෙන් හිතාගත්තොත් මේ ලෝකේ සදාචාර කරන්න හදනවා. ලෝකේ ශිෂ්ටාචාර කරන්න හදනවා. රූප වෙනස් කරන්න හදනවා. ශබ්ද වෙනස් කරන්න හදනවා. ගන්ධ රස පහස වෙනස් කරන්න හදනවා. නමුත් සරුවචන වහන්සේ ඒ වගේ පවතින සාමාන්‍ය සදාචාර නීති ගරු නොකරනවත් නොවේයි ඒව තිබියදී Tamanට පූර්ණ ආරක්ෂාව අවශ්‍ය නම් Tamanගේ හිත ඒ සංකල්පයන්ගේ වෙන් කර ගැනීමක විශිෂ්ට අවශ්‍යතාවය පෙන්වනවා ඒ වුණාට පස්සේ මේ පුද්ගලයා මොනතරම් කාම දනවන තැනක හිටියත් වෙන විදිහකට කිව්වොත් මොනතරම් ද්වේෂ දනක තැනක දනවන තැනක හිටියත් මොනතරම් මෝහ දනවන තැනක හිටියත් Tamanගේ සංකල්පයන්ගේ අරසාව නිසා ඒ පුද්ගලයාට ලැබෙන අරසාව ඒක ධාර්මික අරසාවක්. ඒක තමයි සරුවචන වංශයට ලෝකයාට දෙන්න ඕන උනේ. ඒකට සරුවචන වංශي වැඩ ඉන කාලෙම ওই මාගන්ධිය රජින ඒ ඒ රජ මහේසිකා වෙන්නේ ඉස්සර වෙලා මාගන්ධි කුමාරි වශයෙන් ඉඳද්දී එතුමියගේ අම්මයි තාත්තයි දෙන්න පින්ඩපාත වටින බුදුහාමුදුරුව දැකලා දෙච්චක් මහ පුරුෂ ලක්ෂණ දැකලා ඒ මාගන්ධිය නම් වූ තමන්ගේ රූමත් තියෙනිය දෙන්න පුළුවන් සුදුසු පුද්ගලයා මේ මේ පුද්ගලයා තමයි කියලා ਸਰුවචන් වහන්සේට දීග තල දෙන්න කතා කරා. ඉතින් දරුවා අඳවගෙන දුවගෙන ආවා. ආවට පස්සේ ਸਰුවචන් වහන්සේට එම කියනකොට ਸਰුවචන් වහන්සේ මතක් කළා කිව්වා මේක අසුචි පිරිච් කලයක් පිටින් සායම් කරපු එකක්. මගේ ඇඟිල්ලකින් අනින්න තරම්වත් ගැලපෙන්නේ නැහැ කියලා ඒ මාගන්ජීගේ අර තියෙන රූසප්පුව පිළිබඳව ඉතාමත්ම අව탁සීරුවක් කරා. අන්නේ වෙලාවේදී මාගන්ජීට විශාල තද ද්වේෂයක් ඇති වුණා. ඒ තමන්ගේ භද්‍ර යවුන වයසේ ඉන්නේ තමන්ගේ රූපය අසුචි කාලයකට සමාන කරපු නිසා. ඉතින් එහෙම ਸਰවඥාන්සේ වැඩි කලේ ඒ අම්මයි තාත්තයි ඒකෙන් නිවන් දකින්න නිසා. ඒ මහා ගන්ධිය මහා බැමිණි බමුණයි දෙන්නා ධර්ම අවබෝධ කරා මෙයා තද වෛරයක් වෙනගත්ත බුදුජාන් වහන්සේට. පස්සේ උදේනි රජුරුවන්ගේ බිසව බවටපත් උලා ਸਰවචනාංශයේ උදේනි පුරයේ ගත කරන වේලාවක ඒ ඉන්න ඡන්දපරිසු මිනිස්සයන්ට අල්ලස් දීලා පින්ඩපාති වදින මිනිස්සුන්ට අසභ්‍ය වචන වලින් බයින පටන් ගත්තා. ඉතින් ඒක අහගෙන ඉන්නකොට ආනන්ද ස්වාමීන් වහන්සේට හරි කනගාටුයි ਸਰවචනාංශයටත් පින්ඩපාති වදින සංඝයාටත් හරියට හිත නිරදින්ට වචන කතා කරනවා. පස්සේ මේක නොකිය ආනන්ද ස්වාමීන් වහන්සේ සරුවත් චාන්සිට යෝජනා කරා අවසරයි ස්වාමීන් වහන්සේ අපි වෙන නගරයකට වඩිමුද කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දන්නේ නැතුව ගැහුවා මොකද ආනන්ද එහෙම පින්තනකට යන්න හදන්නේ කියලා. අවසරයි ස්වාමීන් වහන්සේ පින් සංඝයාට පින්න පාති වඩින්න දෙන්නෙත් නැහැ. පින්න බද ලැබෙන්නෙත් නැහැ. ඔබ වහන්සේටත් ඇතුළු සීළු දිනාටම ඒ සැරපරසු මිනිස්සුන්ට අල්ලස් කෙවලා ඡන්දපරසු මිනිස්සුන්ට අසභ්‍ය වචන වලින් බැනවදිනවා ඒක නිසා වෙහෙසයි මේක ඉන්නේක වෙහෙසයි වඩිමු කියලා. ඒ වෙලාවේදී සරුවච්චන් වහන්සේ මේ ආනන්ද හාමුදුරන්ටත් නෙවෙයි මාගන්ධිය බැමින්ටත් නෙවෙයි නමුත් සරුවචනාංශය සඳහන් කරනවා ගාමී අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නීවත්තනානෝච පරන්දහෙය පුසන්ති පස්සා උපදින් පටිච්ච නිරූපදින් කේන පුසෙය්‍යම් පස්සා කියලා ආර්යයන් වහන්සේ නමක් බුදු කෙනෙක් මෙවැනි ප්‍රශ්නයක් දක්වපුවාම ඒ මේ කාමිනේ මේක තියෙන කී අනිත් පැත්ත ද්වේෂය ආප වේලාවක ගාමේ අරඤ්ඤේ අපි ගමක හිටියත් අරණ්‍ය වාසී වෙ හිටියත් අපකරා දුක සැප දෙක පැමිණෙනවා ඒ දුක සැප ඇවිල්ලා අපි ස්පර්ශ කරන වේලාවක ගමේ හෝ අරණියේ දුකක් හෝ සැපක් ස්පර්ශ කරන වේලාවක නෝච අත්තනා නෝච නේවත්තනා නෝච පරන්දහෙය කවුරුවක්වත් ඒක අනුන් කරපු දෙයක් කියන්න හදනවා හෝ තමන් කරගත්ත දෙයක් කියන්න හදනවා නම් ඒක ආත්මවාදයට වැඩෙනවා ඒක නිසා මේක කෙලෙස් වල ස්වરૂපේ බව දැනගෙන ඒ කෙලෙස් තමන් ස්පර්ශ කරන්නේ ආත්මවාදකෙ හිටියොත් තමන් ඒක අනාත්ම පැත්තෙන් ඒන සැප දුක් දෙක එක මම නෙවෙයි, ඒක මගේ නෙවෙයි, ඒක මගේ ආත්මේ නෙවෙයි කියලා හිත හදාගත්ත කෙනෙක් නම් පුසන්ති පස්සා උපදීන් පටිච්ච යම් කිසි කෙනෙකුට මේ සැප දුක දෙක ඇවිල්ලා වදින්නේ ස්පර්ශ කරන්නේ තමන්ගේ උපදියොල හැටියට ඒකට මතිමතාන්තරල හැටියට සංකල්පවල හැටියටයි තමන් ඒක බාර ගන්න හැටියට නිරූපදීන් කියන පුසෙයොම් පස්සා Taman මේ වගේ සංකල්පවල සම්මා ස්වරූපයක පිටලා ඉන්නවනම් එහෙම කෙනාට මේ කිසිම දුකක් සැපක් ස්පර්ශ කරන්නේ දුක සැප පැමිණුණාට එයා ඒක බාර ගන්න මට්ටමක නෑ හිතේ තෙතමනයක් නෑ මේ කෙලස් තියාගන්න. විලි පාම් පෙත්තක් වාතාවරණේ තිබ්බට වාතාවරණේ විස බීජ තිබ්බත් උරා ගන්න නැති නිසා බොහෝ කාලයක් තියෙනවා. තෙත පාම් පෙත්තක් බොහොම ඉක්මනට පුස් කරනවා. ඒ වගේ තමයි හිත උපදීන්ගෙන් තෙත් වෙලා නම් මනාප අමනාප සංකල්ප වලින් සකස් වෙලා නැත්නම් කොයි පුංචි දෙයක් ආවත් ඒ හිත සැලෙනවා. නමුත් එහෙම නොසැලෙන හිතක් තියෙනවා නම් නිරූපදීන් කියන පුසෙයෝ ස්පර්ශය ස්පර්ශ කරන්නේ නැහැ. ඉතින් ඒක නිසා ආනන්ද ස්වාමීන් වහන්සේට පුත්‍රජානන්සේ සඳහන් කරනවා ආනන්ද දැන් ඉතින්දි වෙන තැනකට ගියාට පස්සේ එතන මිනිස්සුත් බැන්නුත් මොකද කරන්නේ? ඒතකොට තව තැනකට යන්න කියනවා. එහෙම නෙවෙයි මේ ප්‍රශ්නේ මතුවෙච්ච තැනම ඉවර කරමු. එතකොට ඉවරයි ප්‍රශ්නේ. ඉතින් දවස් 7න් මේක නතර වෙනවා කියලා ඇත්තටම මේ අපහාස කිල්ලෙතින් නතර වෙනවා. ප්‍රතික්‍රියා කළා නම් බුදු කෙනෙකුට තරම් වෙන්නේ නැහැ. ඒ වගේ වැඩකදී ප්‍රතික්‍රියා කරලා පස්සගත් පස්සර ගත්තනම් පියවර බුදු කෙනෙකුට තරම් වෙන්නේ නැහැ. ඒකෙදී කෙනෙකුට ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ තමන්ගේ මාත්‍රි මතාන්තර හැටියට තමයි. ඒක එකම දේ දෙන්නෙකුට තුන්දෙනෙකුට දුන්නට ඒ කට්ටියක බාරගන්න එක ඒක අගයන් ආඩම්බර හැටියට තම තමන්ගේ රුචි අරුචිකම් ප්‍රමාණය. ඒක නිසා කාම ලෝකයේ කාමයේ කොච්චර තිබුණත් තමන්ගේ හිත මේ සංකල්පatin මිච්ඡා සංකල්ප, කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, විහිංසා සංකල්ප වලින් ආතුර වෙලා නම් ඒ කාමයෙන් ඇවිල්ලා වැඩිලා මුල් බැසගෙන වද දෙනවා. තමන්ගේ හිතේ වෙනුවට නික්කම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්පෙන් පිටලා තියෙනවනම් ඒ කිසියම් දෙයකින් ඇවිල්ලා බැස ගැනීමක්, මුල් බැස ගැනීමක්, සිපවැළඳ ගැනීමක්, බෝවීමක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක යෝගාවචරයේකට විශේෂම ගිහි කෙනෙකුට අමුදරුවන් රකි, දිගවල් දොරවල් රකින්නකොට, රකි රස්සාවක් කරනකොට එවැනි தත්වයක් කොහොමනම් තමන්ගේ හිත කාමයන්ගෙන් වියලවාගෙන සම්ම්‍ය සංකප්පේ තියාගෙන ඉන්නවාද කියන එක හිතා ගන්න අමාරුයි. ඒක ඒක එහෙම හිතා ගන්න අමාරු බව සාධාරණයි. මොකද ලෝකී කියලා කියන්නේ තරම කාමයෙන් පිරිච්ච තැන. නමුත් යෝගාවචරයක් වශයෙන් මේ වගේ භාවනා කරනකොට මේ ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ නැති තැනක් උපක්‍රමයෙන් පෙන්ලා දෙන්න පුළුවන්. ආන්නේ උපක්‍රමයෙන් පෙන්ලා දෙනකොට ඒ කෙනාට ඒ ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනට එනකොට යම් ක්‍රම වේදයක් අනුගමනය කරා නම් යම් අවතුම් පැවතුම් තමන් ළඟ තිබුණා නම් යම් සංකල්ප තමන් ළඟ තිබුණා නම් ඒ ක්‍රම වේදයේ අවතුම් පැවතුම් සංකල්ප නිසයි මට මේ ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනට යන්න පුළුවන් උනේ අන්න ඒ සංකල්ප දියුණු වෙන ආකාරයට ඒ ක්‍රම වේදයේ දියුණු වෙන ආකාරයට ඒ අවතුම් ප්‍රවතුම් සකස් වෙන ආකාරයට තමන්ගේ ජීවන රටාව ක්‍රමයෙන් හදනවා නම් කෙනෙකුට දවසින් දවස දවසින් දවස ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනට නැත්නම් ස්පර්ශයන්ගේ ඡන්දපරසකම අඩු කරන මට්ටමට ගන්න පුළුවන් ඒක බොහොම මේකම මාත්‍රිකා කරගෙන ඔය ඉන්දිය භාවනා සූත්‍රයේදී ਸਰවඥාන්සේ ඒක පෙන්නලා තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේ මම හිතන ධර්මදේශනා හයේදීම වගේ අතනෑර මතක් කරන්න සිද්ධ වුණා යම් දවසක පරියංක භාවනාවක ඉඳලා ඒ පරියංක භාවනාවේදී ස්වභාවයෙන් මතුවෙන අරමුණ ඉදිරියේ තියාගෙන ඒ අරමුණ සම්පූර්ණ ගෙවම් කරනකම බලන්න හිටියොත් ඒ අරමුණ ගෙවම් කරන තැනදී ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ හොඳටම ගොරෝසුවට පෙනිච්ච ආස්වාස ප්‍රසවාසයේ තියනවද නැද්ද කියලා දැනෙන්නේ නැති තැනකට යනවා. ඒක ඒ මට්ටමට යනකොට ඒ කියන්නේ Taman අරමුණු කරගත්ත givisගත් අරමුණ අර විදිය ගෙවම් කරගෙන යනකොට බාහිරේ තියෙන සද්දත් තිබුණද නැද්ද කියලා මතක නැති වෙනවා. ඒ වගේම ශරීරයේ බර වෙන ගඳ රස පහස ඒ වගේම හිත විනිර්මුක්ත වෙනවා. අර එක ගත්ත එක අරමුණේ ස්පර්ශයගේ ස්පර්ශ කිරීම නතර කරනකොට අනිකුත් දේවල් වලින් හිත යම් ප්‍රමාණයකට විනිර්මුක්ත වුණාට පස්සේ ඒ යෝගාවචරයට පරිේශනාකාර මට්ටමකදී පෙන්වලා දෙන්න පුළුවන් දැන් ස්පර්ශ ස්පර්ශ කරන්නේ පොඩි වෙලාවකට භාවනා කරගෙන කරගෙන යනකොට එහෙම ආනාපානෙ විනිර්මුක්ත වෙච්ච විවේක ස්ථානයක කිසි බයක් හැකක් නැතුව තමන්ගේ ගෙදර ගියා වගේ සමහරට පැයක් එකමාරක් වගේ ඉන්න පුළුවන් වෙනවා. සමහරට එහෙම තුන් හතර වතාවක් ජීවිතය අත්දක ගන්න පුළුවන් වෙනවා. ඒක හොඳට ඇසුරු කරලා භාවිත කරලා බහුලීගත කරනකොට ඒ යෝගාවචරයට තමයි සක්මනේදී හම්බ වෙනවා වෙලාවක් Taman ඇවිද්දට මොකද මහ පොළවේ ඒක නිකන් යන්ත්‍රයක් යනවා වගේ යනවා Tamanට Taman දිහාම බලන්න පුළුවන් වයින් කරපු බොනික් එක්ක විදිනවා එහෙම නැත්නම් මේ පිට කෙනෙක් තහන්දියා බලන විදියට. ඒ වගේම Tamanට ඊතරතුරේ දහස් කුසු මේ කටයුතු කරද්දී හොඳට 100න් කටයුතු කරපුවාම ඒ Taman පුරුදු තැනට ගියාට පස්සේ ඒ කටයුතු ටික සිද්ධ වෙන හැටි. මේකට හරි පහසුම සහැල්ලුම නිදර්ශනය තමයි වැස්කිළියට ගිහිල්ලා මුත්‍රා කරනකොට වැසිර කියලා මල පහ කරනකොට තමයි හුරු පුරුදු තැනක් නම් ඒ කටයුතු සිද්ධ වෙන වෙලාවේදී යෝගාචර සම්පූර්ණ විවේකයක් තියෙනවා. උඟ දෙනෙක් හිතනකට ගඳ කිලියට යන්න ඕන කියලා නෑ වැසි කිලියට ගියත් භාවනා කරන්න පුළුවන්. උඟ දෙනෙක් හිතනකට මල පූජා කරන්න ඕන කියලා නෑ මල පහ කරත් පුළුවන්. ගඳ කිලියට කියලා මල පූජා කරත් වැසි කිලියට කියලා මල පහ කරත් හොඳට Tamanට හිත විවේක වෙන විදිහට කෙරුවොත් තේරෙන්න පටන් ගන්නවා. ඔය භාවනා ශාලාවට ගිහිල්ලා මැස්සෙක් මඳුරෙක් නැතුව අර ආනාපානයේ සංසිඳව ගන්නකොට තියෙන විස්රාමයේ වගේ එකක් විවිකේ වගේ එකක් ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ නැතුව නෙවෙයි යුවා ඉබේ කෙරෙනවා Taman කිසිම දෙයක වගකීම් බාර ගන්න Tamanට ස්පර්ශයක් හම්බ වෙනවා විවේක ස්ථානයක් ලැබෙනවා විස්රාමයක් ලැබෙනවා නැත්නම් හුදේකලා බවක් ලැබෙනවා මෙන්න මේ හුදේකලා භවයේ තියෙන සුවිශේෂිත සුවිශේෂත්වය තමයි ස්පර්ශෝ ස්පර්ශ නොකලට සතිය තියෙනවා දැන් අපි මෙතෙක් කල සතිය දියුණු කරේ ස්පර්ශයක් හරහා. ආස්වාස කරන හැටි, ප්‍රස්වාස කරන හැටි, පය පොළවේ වදිනකොට දකුණ තිනකොට වම තිනකොට ඒ ස්පර්ශය හරහා සතිය වඩලා ඒ ස්පර්ශය ක්‍රමයෙන් තුනී වේගන යනකොට ඒකේන සතිය අදාහගෙන ගෙවෙන මූල කර්මස්ථානයේ වේවා අනිකුත් හෝ දේවල් වේවා එහෙම නැත්නම් ඒ වෙලාවට හිතේම හල වෙන මති මතාන්තර වර්ණ රූප සහැල්ලු ගති වේවා ඒ සියල්ලම ස්පර්ශයන් බවත් ඒවා වැඩෙන්න වැඩෙන්න සංසාරේ වැඩෙන බවත් තණ්හා වැඩෙන බවත් කාමේ වැඩෙන බවත් ඒවා ආවනම් ඒවා පළච්චාවයි මම දිගටෝම සංසිඳ වීමක් ක්ෂය වීමක් වැය වීමක් බලමින් ඒත් සතිය පාවා නොදී යන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරය කවදා හරි ඒ පරියංකේටි අධ්‍යක්ෂ ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැන සක්මනේදී දෙදිනදා වැඩවලදී හැමදෙන්නම ගන්න පටන් අරගත්තොත් එnde ende ende ende එදිනදා ජීවිතයේ විශේෂයෙන්ම හුරු තැනක ඉන්නකොට මේක වෙන්න පටන් ගන්නවා. යන්නේ වෙන්න ඉඩ දෙන වෙන ආකාරයේ ජීවන රටාවක් සකස් කරගන්නවා කියන එක යෝගාවචරය තමන්ගේ අත්ත කුසලයේ සලකලා තමන්ගෙන අනුකම්පාවෙන් දවසෙන් දෙකෙන් තුනෙන් හතරෙන් පහෙන් හතෙන් පහෙන් හතෙන් අටෙන් ටික ටික ටික ටික හැඩ ගහ ගන්න ඕනේ. ඉතින් මේ හැඩ ගහන වෙලාව ගොඩක් කල් යනවා. ඉස්සල්ලා මේ භාවනා මධ්‍යස්ථානට ගිනල්ලා පුරුදු කරලා පෙන්වන්නේ මේ ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනක් මේ පොළවේදීම මේ මහ පොළවේදී මේ ජීවිතයේදී මේ ගෞතම සී සම්බුද්ධ ශාසනයේදීම ගන්න පුළුවන් කියන එක. ඊට පස්සේ යනුව සකස් කරන හැඩ වැඩ ජීවන රටාව සම්බන්ධයෙන් අපේ සම්ප්‍රදාය අපේ බෞද්ධ සංස්කෘතියේ ගොඩාක් විස්තර තියෙනවා. කෙසේ නමුත් ඒ සංස්කෘතියේ තියෙන දේවල් උංග දෙනෙක් බෞසුත භාවය අනුව දන්නවා. නමුත් ඒකට අනුයාත වෙන නමුත් සම්ප්‍රදායට හිතාගෙන ඉන්න අපේ හිතන සම්ප්‍රදායට විරුද්ධ වෙන ਸਰුවචන් වහන්සේගේ අදහස් ටිකක් මේ ගෙදර ගියන් පස්සේ අපි කොහොමද වැඩ කරන්නේ කියන එකට උදව් වෙයි කියලා හිතලා මම ඉදිරිපත් කරන්න කැමතියි. අපි හිතමු මේ යෝගාවචරයා කාම සංකප්ප, ව්‍යාපාද සංකප්ප, විහිංසා සංකප්ප කියලා ලෝකෙ හිත නිතරම තෙත් කරන නීවරණ ධර්ම ටික දැනගෙන දවසේ ටික වේලාවක් හෝ ගත කරලා ඒන් තොර ඒන් අනිත් පැත්ත වෙන නික්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. ඒ කියන්නේ කාමයන්ගෙන් හැකිතා නිකුත් වීම කියන්නේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා මිස අතිශෝක්තිත් නෑ, සුඛපභෝගිත් නෑ, අනවශ්‍ය පාරිභෝගිකත්වයක් කර නැතුව තමන් ඒ තමන්ගේ නිස්සරණේ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ව්‍යාපාදය මට අසවල් දෙය ලැබුණේ නැහැ. මට ඒකට සුදුසුකම් තියෙනවා. මට අයිතිවාසිකම් තියෙනවා. මට අසවල දුන්නේ නැහැ. මට මේක තියාගෙන මේක දුන්නා. ආදි වශයෙන් අපිට මේ බලාපොරොත්තු දේවල් නොලැබෙනකොට ඊට වැඩි හොඳ දෙයක් පිළිබඳ තියෙන ආශාවේ තරමට තරහ තරහව කියන්නේ ආසාවෙම හේවණල්ලක් මිස වෙනම කෙලෙසයක් නෙවෙයි. ඒක නිසා තරහාවක් එනකොට හොඳට ඕම දැනගත හැකි තරහාවේ ස්වરૂපය තමයි වර්තමානයේ කෙලසෙන. මේක නෙවෙයි මට වෙන එකක් ඕන. ඉතින් ඒක නිසා කොච්චර ලස්සන එකක් දුන්නත් ඒක පිළිබඳ තියෙන द्वේෂය ඒකට තියෙන අකමැත්ත හරහා තමයි द्वේෂය ඉන්නේ ඊට වැඩිය හොඳ එකක් කරන අපේක්ෂාවක් තියෙනවා. ඉතින් එහෙම අදහස් තමයි පහළ වෙනකොට මේක පිටිපස්සේ ක්‍රියාත්මක වෙන්නේ වංචනිකව කාමෙමයි. ඒක නිසා ආයුර්වේදයේ සඳහන් කරනවා <clears throat> මානසික වෛද්‍ය විද්‍යාවේ සඳහන් කරනවා ඒ <clears throat> සියලු රෝග වලට හේතුව ද්වේෂය කියලා. ලෝකේ තියෙන සියලුම රෝග වලට හේතුව කාමයටත් වැඩිය ද්වේෂය. ඒ ද්වේෂය කාමයේ විකෘතියක් නිසා ද්වේෂය හරහා එන ලෙඩ අල්ලන්න අමාරුයි විශේෂයෙන්ම මානසික දුර්ලකම් ආවට පස්සේ. මානසික දුර්ලකම් 100%ක්ම ඇති වෙන්නේ විකෘතියට ඇති වෙච්ච ද්වේෂ යටපත් වෙච්ච මුල් බැහැගත්ත හැංගිච්ච ද්වේෂ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ඒකේ ආධිනව දැනගෙන යම් කිසි කෙනෙක්ගේ ද්වේෂය ආවේ මේ දැනට තියෙන එකට තියෙන විරුද්ධත්වයේ හරහායි. අන්න ඒක දැනගෙන ඒ වෙනුවට මෛත්‍රිය පිහිටව ගත්තොත් මේ මෛත්‍රී කියන සංකල්පය තමයි සුඛ පරමාම්භික වේ මෙත්තා චේතෝ විමුක්තිය වදාන. සුඛ නෙවෙයි සුභ. සුභ කියලා කියන්නේ දැන් මේ ලැබිච්ච දේ සුභයි කියලා හිතනවා. මට මේ හම්බෙලා තියෙන ටික හිතුව පැතුව පරිදි බුද්ධෝත්පාද කාලයක් ලැබුවා. හිතුව පැතුව පරිදි අංග ප්‍රසංග සම්පූර්ණ මනුසාත්ම භාවයක් ලැබුවා. හිතුව පැතුව පරිදි අපිට ක්ෂණ සම්පත්තියක් තියෙනවා. අපිට කල්යාණ මිත්‍රත්වයක් තියෙනවා. බණත් ඇහෙනවා. ඕනනම් පැවිදි වෙන්නත් පුළුවන්. ඉතින් මේකටත් වැඩිය තව මොනවද ලැබෙන්නේ? මේට වැඩිය බුදුහාමුදුරුත් කියනවා මේක දුර්ලභයි කියලා. ඉතින් මේච්චර සුබ තියෙද්දී අපි මේ මේ අතපය නැති මිනිස්සු වගේ, කුරු වගේ, බීරෝ වගේ මේ කෙනෙක්ම් කරනවා, ඊර්ෂ්‍යා කරනවා, ක්‍රෝධ කරනවා, මාන කරනවා කියලා ඒ ව්‍යාපාද සංකල්ප වෙනකොට අවිහින් අව්‍යාපාද සංකල්පෙමයි මෛත්‍රී කියන්නේ. මෛත්‍රියේ තියෙන හරි පුදුම විකසිත කරන ගතියක්, උබුදවන ගතියක්. මේ ඒ මෛත්‍රියේ පුබුදවන ගතිය තියෙන්නේ මම දැන් මෙතන කියන චෛතසිකයේමයි. ඒ නිසා අපි පරියන්කයට ගිහිල්ලා මම දැන් මෙතන කියලා කය හොඳට සතප්පුවාගෙන සමබර කරගෙන සැහැල්ලුව තියාගෙන මම ඉන්නේ සැපසේ මේ මොහොතේ කියලා කියනකොට ඒක මෛත්‍රිය කාය කර්මකුත් වෙනවා මනෝ කර්මකුත් වෙනවා අපිට හැම වෙලාවෙදීම දවස පුරා කල්පනා කරන්න වෙනවා අපි මේ බර අදින මීහරකෙක් වගේ විය ගහක් කරේ තියාගෙන අනුන්ගේ බර අදිනවද නැත්නම් මේ කරන දේ සතුටින් සමාදානෙන් කරනවද මොන්න දේ කරත් පරාජින මීහරකෙක් වගේ අදිනවනම් සුද්ධ වචනයක් කියනවා කඹරනවා ඒ වෙනුවට තමන් කරන දේ බුදුහාමරණ මලක් පූජා කරන වෙලාවක වගේ කාට හරි දාන හැන්දක් බෙදෙන වෙලාවක් වගේ තමන්ගේම දරුවට තනින් කිරි ටිකක් දෙන වෙලාවක් වගේ සතුටින් කෙරෙනවා නම් එතකොට ව්‍යාපාදේ නැහැ. එතකොට මෛත්‍රී ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම විහිංසාව විහිංසාවත් අනුන්ට දුක් කටින ක්‍රමයේදී අද මුළු ලෝකෙම තියෙන ක්‍රමවේදයේ තියෙන්නේ කොහොම හරි කරලා දේශපාලන පක්ෂ අතර බැඳපු අම්මයි තාත්තයි අතර පවුලේ අය අතර එකම ආයතනේ එකම දැන හරියට එක එකනට එකනට මේ විනයක් හටන එක තමයි කල්පනා තියෙන්නේ. මොනවා හරි දෙයකින් අනුංගස අනුංගස බිම දාන්න හදන එක තමයි තියෙන්නේ විහිංසාව තියෙන්නේ. ඉතින් මේ විහිංසාව මිනිසයන් අතර ওই විදිහට අමනුෂ්‍යතාවට තියෙන එක ඉතා දැඩි ලෙස බලපානවා සත්‍යයක් කරේ මිනිසයා දක්වන විහිංසාව. කිලෝරක් නැහැ. ඒ සත්‍යෙන්නේ කිසිම අවස්ථාවක් නොදී වචනයක්වත් කතා කරන අවස්ථාවක් නොදී ඒ සත්තු ඝාතනය කරන මනුස්සයාට අනිවාර්යයෙන්ම මනුස්සයා මනුස්සයා කෙරෙහිත් ওই විහිංසාව බලපානවා. ඒක නිසා මනුස්සයන්ට තියෙනවා මානව අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන්. සත්තුන්ට නැහැ. මනුස්සයා කිසිම චාරයක් නැතුව මේ මනුස්ස සත්තු විනාශ කරනවා. ඒ සත්තුන්ට කතා කරන්න බෑ. අයිතිවාසිකම් දිහා ගන්න සමිතියක් නැහැ. ඒ නිසා මිනිස්සු හිතනවා මේක මේක මනුස්ස ලෝකේ අපිට ඕන විදිහට මේක ජීවත් වෙන්න ඕනේ. මෙන්න මේ විදිහට හැදෙන සමාජයක විහිංසාව උදේට කනවා දවල්ට කනවා වගේ දෙයක් වඩටපත් වෙනවා. යෝගාවචරය කල්පනා කරන්න ඕනේ මේ මැරෙන සතෙක් වගේ මමත් කිසිම නඩුවක් අහන්න නැතුව වැරද්දකටපත් කරන්න නැතුව මරණ දඬුවම නියම කරනවා වගේ මටත් ඕක එනවා. ඒ ආවොත් මම මේකට කැමැතිද? එහෙම කැමති නැත්නම් ඒ සතත් කැමති නැහැ. ඒ වගේම මම හම්බ කරපු ප්‍රිය වස්තුවක් පොඩ්ඩකට එමේ යනකම් මෙතන තියලා ගිහිල්ලා ඇවිල්ලා බලනකොට නැත්තම් ඒක කවුරට කවුරට උස්සගෙන ගියා නම් මං කොච්චර විශ්වෝප වෙනවද? ඒ වගේ අනුන්ගේ වස්තු නොදීපු දෙයක් ගන්නවා නම් අනිවාර්යයෙන් මේ හර කාටට හිංසාවක් සිද්ධ වෙනවා. ඒකම අංශතු කාම වස්තුන් වැරදියට පාවිච්චි කරනවා නම් මිත්‍යාචාරයට යනවා නම් කාමවස්තු අයිති මිනිස්සයාට ඇතිවෙන ලැජ්ජාව මරණයට එහා කියලා කියනවා. නම්බුවේ ජීවත් වෙන මනුස්සයට අවනම්බුව කියලා කියන්නේ මරණයට එහා. ඒක නිසා කාම මිත්‍යාචාරයව අහිංසාව කරනවා. පරුස වචනේ හරහා කේලම හරහා බොරු හරහා සිද්ධ වෙනවා. ඉතින් යෝගාවචරයක් වුණාට පස්සේ යා මේ කාමයාගේ වගේ මේ තියෙන සංකල්පවල තියෙන වැරද්ද දැකලා හැකි තාක් උත්සාහ කරන්න ඕනේ මොනම සංසිද්ධියක් සිද්ධ වුණත් මොන කෙනෙක් එක්ක කටයුතු කරත් තව කෙනෙකුගේ මානසිකත්වයට හිංසාවක් නොවන විදියට පරිසරයේ දූෂණය නොවන විදිහට තමන්ගේ හිත දූෂණය වෙන විදිහට සිදුවෙන යම් අඩුපාඩුවක් තියෙන එක නොවෙන්න වගේ බලා ගන්න එක අපේ ශිෂ්ටාචාර වෙන්න ඕනේ. ඒ නිසා විහිංසාවේදී ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕනේ. මේ ඉන්න මිනිස්යාගේ தත්ත්වයට මමපත් වෙනව කවදාද? එහෙමපත් වෙනවනම් ඒ මනුස්සයාට කතා කරන කතාව විදිහේ ඒ මනුස්සයා කරන සැලකිල්ල වෙනුවෙන් මට වග වෙන්න ඕන. එසකොට ඒන විහිංසාව මේ හොඳට විස්තර සහිතව බැලුවොත් මේ ਸਰුවචනසේ ඉදිරිපත් කරන ක්‍රමය මිනිස්සෙක් මිනිස්සෙකුට විතරක් දක්වන කරුණා දයාව විතරක් නෙවෙයි සත්වවිශේෂයි බුදුජන් වහන්සේ සමීපව සත්‍යවිශේෂී කරුණාව දක්වා මහවීර ජෛන නායකතුමා ඒ විතරක් නෙවෙයි මේ දෙන්නම එයින් එහාට ගිහිල්ලා ගස්කොලන් વિશે පවා ගස්කොලන් વિશે පවා නීති තර්ක පාටවන තියෙනවා විනාශ කරන්න එපා. ඊට පස්සේ අවිඥානික වූ ගංගා ඇලදල කෙරෙහි පවා සර්වචනාසිකේ අවිහිංසාව දිගට යන නිසා යම් දවසකේ අවිහිංසාව හරියට ක්‍රියාත්මක වෙන්න පටන් අරගත්තොත් ගහකොළ පවා ඒ මනුස්සයාගේ භාවනාවට උදව් කරනවා. ඒක නිකන් මේ විස්තර ටිකක් අතිශෝක්ති කියලා කියන්න ඉඩ තියෙනවා. නමුත් මේ අශෝක අධිරාජ්‍යයේ කාලිංග යුද්ධයේදී විහිංසාව ඉතාමත්ම කැත විදියට කරලා විශාල ජනගහනයක් විනාශ කරලා විශාල වස්තුවක් පින්තිලා පොඩි ප්‍රදේශයක් අල්ලගත්තා ඊට පස්සේ වස විලිච්ඡාවකටපත් වුණා මේ කාලිංග යුද්ධයෙන් පස්සේ පස්සේ ඒ බණහලා ධර්මාශෝක වුණාට පස්සේ එතුමා ඇති කරගත් ඇති කරපු ඒ අශෝක ධර්මය බුද්ධ ධර්මයම තමයි අශෝක ධර්ම වශයෙන් ඉලි කෙරුවට පස්සේ ලෝකේ සෑම තැනම මිනිස්යන් අතර ඒ කාලේ මතයක් පැතිරලා තිනවා ධාර්මික රජ කෙනෙක් ඉන්දියාවේ ඉන්නවායි කියලා. ඒ නිසා ඉරාන ඉරාකේ පැත්තෙන් හැම පැත්තෙම මිනිස්සු ඇවිල්ලා තිනවා ඉන්දියාවට ධාර්මික රජ කෙනෙක් රජ කරනකොට රාජ්‍ය කරන්නේ කොහොමද කියලා බලන්න. ඒගොල්ලෝ ඒගොල්ලෝ ගිහිල්ලා දේශාටන වාර්තා ලියලා තිනවා ඒ රටේ මෙහෙමයි කරන්න කියලා. ඉතින් ඒකේ හරි විශාල ධනක් තිබිලා තිනවා සත්වයින්ට වෙදකම් කරන ඖෂධශාලා පළවෙනි වතාවට ලෝක ඉතිහාසයේ අශෝක රජුට තමයි ඇති කරේ. ඒ වගේම ගස්කොලන් විසෙහි පිහිටිය යුතු ආකාර විස්තර කෙරුවට පස්සේ අටුවාචාර්ය මහන්සේ කියනවා ඒ කාලේ මේ යන්නේන මිනිස්සු අතර විතරක් නෙවෙයි මේ පොළවේ යට ගව්වත් අනන්දුර හිටපු වැල් ගැඩවිල්ලෙක් පවා දැනගෙන හිටියලු දැන් මේ උඩ රජ කරන රජුරෝ ධාර්මිකයි කියලා. උඩට ගව්වක් උඩ අහසේ පරිසරන කුරුල්ලෝ පවා දැනගෙන හිටියලු මේ අද පොළව රජ කරන්නේ ධාර්මික රජ කෙනෙක් කියලා. ඒ තරමටම ඒ සුවඳ ಗುಣ සුවඳ යටට ගවුවකොත් උඩට ගවුවකොත් සතර දිශාවට කොදව් 1000ක දිවයින් 1000ක අනසක පැතිරෙන මට්ටමට තිබුණා කියලා. ඉතින් ඒක ලංකාවට බලපෑවේ කොහොමද අපි කියන විදිහට ওই දෙවන පැතිස් රජුරෝ අශෝක රජුරෝ එවපු රාජාභරණ නිසා දෙවෙනි සැරේට අභිෂේක කෙරුවා. ඒකල ආය රජකම්ගේ රජකමක් මංගල්‍යයක් තිබ්බා. අශෝක රජුරන් කරන ගෞරවයක් වශයෙන්. ආන් ඒ තරමටම Taman මේ අවිහිංසා ධර්මයේ ක්‍රියාත්මක කරන පටන් අරගත්තොත් ඒක මේ මිනිස්සුන් දිතන්නේ සතුන් දිතරන් නෙවෙයි අවිඥානික දේවල් නෙවෙයි සවිඥානික දේවල් නෙවෙයි පුදුමාකාර පැතිරිලක් පැතිරෙනවා. ඉතින් ඒකේ යෝගාවචරය කල්පනා කරන්න ඕනේ. එහෙම ඒ අවිහිංසක தත්ත්වෙ හිටියොත් තමයි අපිට පරණ කර්ම ගෙවන් කරලා අලුතෙන් කර්ම ඇති නොකරන මට්ටමට මේ සංකල්ප සකස් කරගන්න පුළුවන්. ඉතින් ඒකට තම තමන් ප්‍රතිතද කරගැනීම පටන් ගන්නවා. ආජීවය සකස් කරගන්න ඕනේ. ඒ ආජීවය සකස් කරනකොට සරුවචනාංශේ පෙන්නපු කරුණු එකතු කරලා බොහොම සියුම් තැනකට අනගහගෙන යනවා. යම් වෙලාවක මේ යෝගාචරය ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ නැති මට්ටමට හොඳට කය ආශ්වාස ප්‍රශ්වාසයේ පිම්බීම හැකිලිම සම්පූර්ණයෙන්ම නතර කරලා හොඳ විවේක තැනක ඉඳ ගියාට පස්සේ ඒ ස්ථානේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක නැහැ. එනත ඒට නික්ලේශී. නීවරණ මට්ටමේ නික්ලේශී. නමුත් යට දිනනවා අනුසය ආශය වශයෙන් මේ කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක වල හේවණල්ලක් තියෙනවා යටින්. ඒ හැවණැල්ල අර උඩ කට්ටේ නැති නිසා හිමීට ඔලුව උස්සන්න පටන් ගන්නවා. ඒ විතක්ක කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක යම් ප්‍රමාණයකට අයින් කරුවට පස්සේ අර යට තියෙන විතක්ක අවස්ථාවක් ලැබනවා මතුවෙන. ඒ මතුවෙන විතක්කවල බොහෝම චපල ගතියක්, වංචනික ගතියක්, ෂට ගතියක් තියෙන ඔක්කොම බොහෝම හොඳ සමාජ සාධාරණ අනුන්ට හිතසු සලසන දේවල් වගේ මතු වුණාට යෝගාවචරයට දීර්ඝ කාලිනව ආය කාමයේ ඇති කරන්න හේතු වෙනවා. ඒව මතු කරනකොට මතු වෙන්නේ උපක්ලේශ වශයෙන්. යෝගාවචරය ලෑස්තිලා ගියේ නැත්තම් ඒ මතු වෙන විතක්ක අර වගේ කෙලින්ම ඇවිල්ලා මූණට ගහලා නෙමෙයි බිම වට්ටන්නේ ගරිල්ලා සටන් ක්‍රමයකින් ඉඳලා හැංගිලා ඉඳලා පහර පහර දුන්නාට පස්සේ අර සම්පූර්ණ තිබිච්ච සදා මේ සාමේ කඩලා දානවා. කඩලා දාලා බලනකොට යෝගාචරයට තේරෙන කොහෙන් ගැහුවද දන්නෙත් නෑ. කොයි වෙලාවෙ කෙරුවත් දන්නෙත් නෑ. මොකද Taman නොදැනුවත්වම මේවට උදව් කරලා තියෙනවා. අන්නේ එවැනි විතක්ක ටිකක් හඳුනාගෙන තියෙන අපේ තේරවාද ශාසනයේ මේ කට්ටිය මං හිතන්නේ ඒක පිළිගන්න කැමැති වෙයි කියලා. නමුත් ඇත්තටම ඕනේ නම් කාමයේ මේ මුලිනුපුට දමන්න නැත්නම් කාමයේ කියන વિષය සම්පූර්ණ මහත්ප සඳුනගන්න මේ පල්ලේ මේ අඩියේ මේ යටපැත්තේ මේක දිහා බලන්න ඕන. එහෙම නැත්නම් මේ ආශවය අනුසය කියන ධර්මවල ස්වરૂපයෙන් මේ විතක්ක මතු කරනවා ගොරෝසු ඡණ්ඩපරස විතක්කයි වුණාට පස්සේ. ඒ නිසා එතෙන්ට යනකොට මේ යෝගාවචරය දැනගන්න ඕනේ මේ විදිහට මතුවෙන මේ විතක්ක අර විවේක වෙන මනසට දඩි හිතවිලි නැති වුණාට එමෙහෙටම උදු වෙන්න පටන් ගන්නවා. ඒ පිළිබඳ විස්තරයක් දල වශයෙන් තියෙන පංසුදෝවන සූත්‍රයේදී අපි එකපාරක් මෙහිදී ඒක මේ වැඩමුළුවකදී සාකච්ඡා කරන ගත්ත මේ සූත්‍රයේදී ඒකදී පළවෙනි විතක්ක තුන කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසාව විතක්ක නැතුණාට පස්සේ එයාට ඥාති විතර්ක මතුවෙන්න පටන් ගන්නවා කියලා කියනවා මම මෙච්චර අමාරු ඉගෙන ගත්ත ධර්මයේ අම්මට කියලා දෙන්නේ කොහොමද තාත්තට කියලා දෙන්නේ කොහොමද යාළුවෙකුට දෙන්නේ කොහොමද මිත්‍රයෙකුට දෙන්නේ කොහොමද ආදි වශයෙන් හිත වැඩ කරන්න පටන් අර ගන්නවා හොඳ රසවත් රසමසවුලක් හම්බෙච්චාම හදා බෙදාගෙන කාපු එක්කනට දෙන්නා වගේ අර විවේකයේ තුල ඉඳගෙන ඥාතියින් සැලකීමේ අදහසින් විතක්ක මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක යෝගාවචර හිතන්නේ හොඳ දෙයක් විදියට. ඉතින් ඒක වටිනවනේ ඒක දෙන්න එපායි. ආන්නේ විදියට එන්න පටන් ගත්තාම අන්තිමට යට සතියක් නැතුව දන්නේම නැතුව දැන් මම දන්නවා ඥාතීන් දන්නේ නැහැ. මම ඥාතීන්ට දෙන්න ඕනේ. මම මගේ යාළුවන්ට දෙන්න ඕනේ ආදි වශයෙන් මේ වර්තමානයේ තියෙන මේ ලස්සන විවේකය වර්තමානයේ තියෙන මේ ලස්සන පිවිතුරුකම කෙලස් නැති ගතිය හිමීට ඥාති විතර්ක හරහා මෝරන්න පටන් ගන්නවා. ඉතින් ඒක කාට හරි කිව්වොත් එහෙම ඥාති විතර්ක හොඳ නෑ කියලා සමාජ විරෝධී ගතියක් පේන්න තියෙනවා. නමුත් අර කිඹුලා කෑවා ඉවසන්න පුළුවන් මේ හුණා gedere ඉන්න හුණා වැඩේ දෙන්න පටන් ගන්නවා ඊගාට අර හුණා කිඹුලාගේම මල්ලි වගේ තමයි. ඒක නිසා යම් කිසි කෙනෙක් දැනගන්නවා නම් කාමයේ කියන එක හාත්පසින් දැනගන්න ඥාති විතර්ක මතෙමුත් මත වෙන්නේ කාමෙමයි. මේක ඉන්නේ විභව තණ්හාව, භව තණ්හාව වශයෙන්. අර ඉස්සලා අපි කතා කරපු කාමයේ රූප බලන, සද්ධාහන, ගන්ධ රස පහන කාමයේ කාම තණ්හා. ඒක තමන්ගේ ඉඳුරම් පිනවන එක. දැන් තමන්ගේ ඥාතියින්ට දෙන්න ඕන කියන එක භවයේ පැතිරීම සඳහා අපි හිතාගන්න දඩමීම කරගන්න එක පැත්තක් තමයි. ඒ නිසා ජනපද ඥාති විතක් එනකොටම යෝගාචර දැනගත්තොත් මේක මගේ වර්තමාන මොහොත කඩනවා. මම දැන් මෙතන නැති වෙනවා. මෙතන නැති ඥාතින් ගැන කල්පනා කරන්න යනවා. ඒගොල්ලන් සිල් රැකන්නේ කොහොමද? භාවනා කරවන්නේ කොහොමද? දාන දෙව්වන්නේ කොහොමද? මේ හුදු විතක්යක් වැඩ කරන්නේ. මුත් යෝගාචරය සියල්ල බහා තබලා භාවනාවක් කඩාගෙන මේ වදිගේ ගියාට පස්සේ අර මුරුංග කහයට බුදියාගත්ත මිනිහට වෙච්ච දේ තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක නිසා භාවනා කරලා gedට යන්න හදන කට්ටිය මතක තියාගෙන ඉන්න. මේ ඥාති විතර්ක gedර ඉඳද්දී කතා කරාට ඒක ඇති ප්‍රශ්නයක් නෑ. ඒ මිනිසුත් එක්ක ඉන්නකොට එහෙම කරන්න ඕනේ. නමුත් මේ භාවනා මධ්‍යස්ථානටත් ඇවිල්ලා හිත එකලස් වෙලා ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ නැති තැන්වල මේ බොක්ක ඇතුලේ තිබුණ මේ ඥාති විතරක වගේක් ගොජ දාගෙන ඉනකොට දැනගන්න ඕනේ මේ තමයි කෙලේශය මේ තමයි කාමය විකෘති ස්වරූපයෙන් ඇවිල්ලා තමන් යට කරන්න හැටි. ඒ නිසා ඥාති විතර්ක කාම විතක් ආදී විතක් ප්‍රධාන තුන නැති වෙච්චාම නිතර හිත ඔද්දල් කරන විතක්. අනිත් ඒවාට කියනවා ජනපද විතක්ක කියලා. ජනපද විතක්ක කියලා කියන්නේ මේ වගේ මධ්‍යස්ථානයක අපි ගොඩක් කල් ඉන්නකොට අපිට තොරතුරු නැහැ ප්‍රවෘත්ති නැහැ ඒක නිසා අසවල් තැන මොනවා වුණත් දන්නේ අසවල් දේ මොනවා වුණත් දන්නේ අහවල් රටේ මොනවා වුණත් දන්නේ කියලා හිත ඇතුලේ මේ හිස්තනක් පේන්න පටන් ගන්නවා ප්‍රවෘත්ති අහන්න බැරි වුණා ලියුමක් හරි ලැබුණේ නැහැ ටෙලිෆෝන් කෝල් එකක් ලැබුණේ නැහැ මොනවද වුනේ කියලා ඉතින් ජනපද විතක්ක නිසා ඇතුලේ ලොකු රික්තකයක් හැදෙන්න පටන් අර ගන්නවා කොහෙන්ද මේ තොරතුරු ටික ලබාගන්නේ කියලා. ඉතින් ඒ නිසා කවුරු හරි ජනපද තොරතුරු කතා කරනකොට බොහෝම ආශාවෙන් ඉතින් ගිහිල්ලා සංදීගෙන භාවනාව කඩාගෙන අර ලැබිච්ච ස්පර්ශය ස්පර්ශ නොකරන දේවල් ජනපද විතක් හරහා ස්පර්ශ කරන්න පටන් ගන්නවා. ඉතින් හිතෙනවා ප්‍රවෘත්ති අහන එක නරක දෙයක් නෙවෙයිනේ. ඒක බහුසුත භාවයේ සඳහන් තියෙන්නේ කියලා. නමුත් වෙන්නේ මොකද්ද? අර තමන් උපේන අර විවේක අවස්ථාවට මේ විෂ විදපු ඊයක් වගේ ඈත ඉඳලා ඇවිල්ලා වදින්න පටන් ගන්නවා. යෝගාවචර දන්නේ නැතුව මේ ජනපත විතක් අභිරමණය කරන්න පටන් අරගත්තොත් අන්තිමට ක්‍රමයෙන් ගිහිලා කාම විතක් බවට පත් වෙනවා. බැලු බැලමට ජනපත විතක් කාම විතක් නෙවෙයි. නමුත් ඒ හරහා ඕනේ කාම විතක්කට එන්න පුළුවන්. ඒ වගේම තමයි අනවඤ්ඤත්‍ය පරිසංයුක්ත විතක් කියලා જાතියක් කතා කරනවා සර්වචන්නාංශේ. මම මීට පස්සේ කවදාකවත් බැනුම් ගහන්න නැති වෙන්න, කවදාකවත් වැරදි කරන්න නැති වෙන්න ඉන්න ඕනේ කියලා. මම ආයේ මීට පස්සේ කාගවත් බැනුමක් අහන්නේ මම කාටවත් වැරද්දක් කරන්නේ නැහැ කියලා Taman නිකන් අතිරේක සුද්ධවන්තයෙක් වෙන්න උත්සාහ කරනවා. ඊට පස්සේ මේ මිනිස්යාට මේ මෝල් ගහ ගිලපු මිනිහා වගේ මොනම දෙයක්වත් කරගන්න බැරි වුණා සියල්ලම අකුරට සිද්ධ වෙන්න ඕනේ කරන කීටි විදිහේ මහා ඔලොමලකමක් එන්න පටන් ගන්නවා. එයා කවුරු හරි වැරද්දක් කරනවා දැක්කත් එයා හිතන්නේ මාව අමාරු දාන්න හදනවා. ඒක නිසා මේ තමන් ඊට පස්සේ වැරදි කරන්නේ නැහැ කියන්නේ අනවඤ්ඤත්‍ය පරිසංයුක්ත විතක් එන්න පටන් ගන්නවා. ඒක වුණත් ඕන කරන හිතනවා මේ ශික්ෂාගරුකත්වයක් විනයක් කියලා. නමුත් එන්නේ අර විවේක මනස ස්පර්ශ ස්පර්ශ කරන්නේ නැති වෙනකොට වෙස්සලාගත්ත මේ ඔත්තුකාරයෙක් වගේ අනවච්චති පරිසංයුත් විතක් එනවා. ඒ වගේම අමර විතක් එනවා මම ඊට පස්සේ ලෙඩ වෙන්නේ මම හොඳ ආහාර ගන්නවා මම හොඳට ව්‍යායාම කරනවා මම මේ මේ විදිහට කරනවා ඊට පස්සේ මම ආයෙ ලෙඩ වෙන්නේ නැහැ කියලා ආයෙ මොකද්ද ඇඳ ගැනීමක් ඇඳ ගන්න පටන් ගන්නවා. ඒකත් කවුරුත් කියන්නේ නරකක් කියලා. නමුත් මේ ඔක්කොගෙ වෙන්නේ හිත අර නැති ගොජ දෙමිල්ලක් පටන් ගන්නවා. මේ හිත ඇතුලේ ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ නැති හිත ගොජ දාන්න පටන් ගන්නවා. අනිතික තමයි ලාභ සත්කාර සපටි සංයුක්ත විතක්ක කොහොමද මගේ ව්‍යාපාරය කොහොමද මගේ ලාභ සත්කාර වැඩි කරගන්නේ කියලා හිත ඇතුලේ අර හොඳ විවේක මනසට කෙලස් නැති මනසට හොඳට සැලසුම පේන්න පටන් අර ගන්නවා. මෙන්න මේක මීට පස්සේ මම මෙන්න මේ විදිහට කරන්න ඕනේ. කෙරුවොත් මට ලාභ වැඩි වෙනවා, සත්කාර වැඩි වෙනවා, සම්මාන වැඩි වෙනවා, සිලෝක වැඩි වෙනවා කියලා කරගෙන යන ව්‍යාපාරය, කරගෙන යන ශිල්ප ඉතාම දක්ෂව කිරීමේ ක්‍රමවත් වෙන්න පටන් ගන්නවා. භාවනා මනසට මත වෙන්න පටන් ගන්නවා. ඉතින් මේක විකුණනවා ඇමරිකාව වගේ රටවල් වල. භාවනා කරනකොට නව අදහස් පහළ වෙනවා. භාවනා කරනකොට නව නිර්මාණ පහළ වෙනවා කියලා. ඉතින් මේ මිනිස්සු භාවනා කරන්නේ ඇත්තටම මේ ලාභ සත්කාර વિશેට. නමුත් සරුවචනාංශේ මතක් කරනවා මේ තරම් වටිනා මේ වටිනා ගැඹුරු භාවනාවක් මේ තුච්ච සත පහක් වටින්නේ නැති මේ ලාභ සත්කාර વિશે යොදවනවා නම් ඒක මේ ශාසනයේ වමතින් ඇල්ලිලක් වෙනවා. ඒ පුද්ගලයා තද්ද බල අමාරුක වැටෙනවා. ඒ නිසා ලාභ සත්කාර සංයුක්ත විතක් එනකොටම අඳුර ගන්න ඕනේ මේකත් උපක්ලේශයක්. මේ වෙලාවේ එන එක සාධාරණයි නමුත් මම කියන්න නරකයි මේකට මගේ කියන්න නරකයි මේකට මගේ ආත්මය කියන්න නරකයි මේක මේ පිසගෝර සර්පෙක් ගෙටාවා වගේ එළියට දාන්න ඕන එක. නමුත් හුඟ දෙනෙක් මේක සිප වෙනද ගන්න. මේ ලාභ සත්කාර පිළිබඳ හම්බෙන වටිනා අදහස් ලං කරගත්ත ගියාට පස්සේ ආයෙත් වක්‍ර ස්වරූපයෙන් කාමයටමයි වැටෙන්නේ. ඒ වගේම පරානුද්යත අපටිසංයුත් විතක්ක කියලා කියන අනුන්ට අනුකම්පා කිරීමේ අදහස් පහළ වෙනවා. ලොකු මේ හිතේ විකසිත භාවයක් එනවා. අර භාවනා කරන කෙනෙක් කියනවා මේ හරියට මේ වගේ බණක භාවනාවක යෙදිලා ධර්ම ඇහෙනකොට මීහරකෙක් ත්‍යාගහන වුණලු. එතකොට හිතනවලු අනේ මේ සතා කවදා කොච්චර කල්යයිද මේ වගේ ගැඹුරු ධර්මයක් තේරුම් ගන්න. මට මොකක්ද කරන්න පුළුවන් සේවාව මේ මීහරකට මෙතන ඉඳලා ධර්ම අවබෝධ කරන තැනට එන්න කියලා ඉතියේ කල්පනාවත් මීහරක් කල්පනාවක් තමයි. භවනා කරන එකත් මීහරකෙක් වෙනවා. ගොඩ ඉඳලා ගා ගන්න මීහරකනම් කෑ ගැහිල්ල තක්කුලන එක සාධාරණයි. මේ භවනා කරන මනුස්සයෙක් මීහරකෙක් වෙනවා. හිතන්නේ නම් එහෙම නෙවෙයි. අපි මේ සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රී කරන්න හදනවා කියන්නේ. ඉතින් මේ හය ওই ඥාති විතක්ක, ජනපද විතක්ක, ආනමඤ්ඤත් පරිසංයුක්ත විතක්ක, අමර විතක්ක, ලාභ විතක්ක, ලාභ සත්කාර සංයුක්ත විතක්ක, පරානුද්යත පරිසංයුක්ත විතක්ක මේ ටික බුද්ධ ආගමේ ජනප්‍රියංශේ. කවුරු හරි මේක ඇල්ලුවා නම් අපේ ලොකු ස්වාමීන් වහන්සේ ලියලා තියෙනවා කටුකොහලක් අස්සේ රාත්‍රියක රිංගගෙන සර්පයන් කූඩල්ලන් අස්සේ වැස්සේ රිංගන මිනිහෙක් පාර දන්නේ නැතුව බුදුම බයකින් පුදුම තබන පියවරක් පහස බයෙන් ඉන්නේ. අන්නේ මිනිස්සයා යම් විදියකට මේ කටකෝල ගෙවාගෙන ගිහිල්ලා වෙල්ලිලියකට ආවට පස්සේ ඒ මනසට හඳ එළිය තියෙනවා හිටගෙන යන්න පුළුවන්. ඉතින් මේ වෙලිය හයියෙන් යන්න ගිහිල්ලා ඉස්සරහ තියෙන මඩවලේ එරෙනවයි කිය. අන්න ඒ වගේ තමයි ඉස්සල්ලාම කාම විතක්ක පරිස ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක ගෙවන් කිරීම කටුකොලක් අසරින් යනවා. ඒක සාර්ථක වෙලා ඉවර වුණාට පස්සේ වෙල්ලිලියක් හම්බ වෙනවා. නමුත් දන්නේ වෙල්ලිලි දුවන්න කියලා මේ වැඩේ ඉරෙනවා. හොඳට මතක තියාගන්න මේ ඥාති විතක්ක, ජනපද විතක්ක, ඒ වගේම අනවඤ්ඤත්ති පරිසංයුක්ත විතක්ක, අමර විතක්ක, ලාභ සක්කාර සංයුක්ත පරිසංයුක්ත විතක්ක, පරානුද්යත පරිසංයුක්ත විතක්ක එන ඉතාමත්ම දක්ෂ, ඉතාමත්ම පිංගති යෝගාවචරය. මේක නිසාම මේගොල්ලෝ එතන ඇන වැටෙනවා. ඇන හිටිනවා. භවනා ගමන මෙතනම ඇන හිටිනවා. මේක මේ මේකේ තියෙන වංචනික බව දන්නේ නැත්නම්. ඒගොල්ලෝ හිතන්නේ මට වෙනදට වැඩිය මට සරස්වති යෝගේ ලැබුණා වගේ හොඳට දේවල් කියන්න කරන්න පුළුවන් වෙනවා. අනුන්ට උදව් කරන්න පුළුවන් වෙනවා. ඉතින් ඒගොල්ලෝ අර භවනා පැත්තක තියලා ඒ වැඩ පටන් ගත්තට පස්සේ සාසනයට වෙන්නේ නරක දෙයක්. මේ වගේ පිං ඇති කෙනෙක් මෙච්චර දුර කතරක් ගෙවාගෙන ඇවිල්ලා දැන් ආයසරයක් බාගෙට තැම්බිච්ච අල ඔලට ගිහිල්ලා විකුණන්න හදනවා. කාපු මිනිහගෙත් බඩ නරක් වෙනවා මේ මනුස්සයගෙත් වැඩ ඉවරයි. ඉතින් භාවනා කරන කෙනා දන්නවනම් අහලා තියෙනවනම් මේ අමාරු ගමන මෙතනින් එහාට පන්නන්න යනකොට එක තැනකදී අර හොඳට විවේක වෙලා ඉනකොට පුදුම විදිහට සම්බන්ධයක් නැති හිතා ගන්න බැරි හිතවිලි කොච්චර දාන්න ගන්න. මොනම විදිහකින්වත් පරිසරයට සම්බන්ධ නැහැ. ගොක් පෙර ආත්මොලෙව වගේ ඈත ඉන්න කෙනෙක් කෙරුවෙව වගේ එන්න පටන් අර ගන්න හිතන මේ මොකද වෙලා තියෙන්නේ කියලා. තමාරේව ඊ타ත්ම මනනන්දනීයයි සුබ මංගලයි ප්‍රගතිශීලී. නමුත් මේ හිතවිලි හැම එකකින්ම කරන්නේ ආයසරයක් මීහරක ගෙනල්ලා නහය විදලා විය ගහක තියලා බැන්නා වගේ. යෝගාවචර දන්නේ නැතුව හරි ඒක අභිරමණය කරන්න පටන් අරගත්තොත් අර කාම විතක්ක වගේ නෙවෙයි මේක බැලු බැලමට පේන්නේ නැහැ නරකක්. නමුත් ඒකාන්තෙම මඩ ගොඩ කෙරනවා. මුචි ඒක හොඳට මේ ශාසනයේ දක්ෂව කටයුතු කරන අයත් දිහා බලපුවාම උග දෙනෙක් විශේෂයෙන්ම වැටෙන්නේ ලාභ සත්කාර සංයුක්ත පටිසංයුක්ත විතක්කවලට. ඒ මොකද ඒව පිළිබඳව ගොඩාක් ඉඩ ප්‍රස්තාවල් එනවා. හිතාගන්න බැරි විදිහට ක්‍රමවේද සැලසෙන්න පටන් අර ගන්නවා. නමුත් ඒ පුද්ගලයා ඒක පාවිච්චි කළොත් මෙච්චර හදාගත්ත මේ දිනු කරගත්ත මේ හිත ලාභ සත්කාර පරිසංයුක්ත විතක්කයට යොදා ගත්තොත් ඊට පස්සේ මේ මිනිස්සයා පුදුමාකාර විදියට ආයසර ගිහිලා කාමයට වැටිලා සමහර වෙලාවට සීලෙත් කඩා ගන්නවා. සමාධිය විතරක් නෙවෙයි සීලෙත් කඩා ගන්නවා. සීලෙත් කඩාගෙන නරුමේක් වෙලා වැල්ගඩවිල්ලෙක් වෙලා විලිලැජ්ජාවටපත් වෙලා මැරලා යනවා. ඉතින් ඒ නිසා දැනගෙන යනවා නම් මෙහෙම ඉස්සරහට යනකොට අර මුල් මුල් කාම විතක් අයින් කරාට පිටිපස්සේ තව තියෙනවා හීන් නූලෙන් වැඩ කරන සියුම් විතක්ක වගේක් ඒ විතක්ක කවවම කවදාකවත් ලෞකික ඥාන තියෙන පොත්වල සඳහන් කරලවත් නැහැ මේක හම්බ වෙන්නෙත් නැහැ කම්මැලි යෝගාවචරයට හම්බ වෙන්නේත් නැහැ. හරියට ක්‍රමවේද ලම්බෙච්ච නැති යෝගාවචරයට. එයාට තියෙන්නේ මේ ප්‍රධාන ගොරෝසු කාම විතක්යක්වත් ගොඩනගා ගන්න බෑ. ගොඩ එන්න බෑ. ඒකේ එරි ගන්න. නමුත් ඒක එහාට ගියාට පස්සේ බොහෝම සූක්ෂමව මේ පුංචි විතක්ක වැඩ කරනවා. නමුත් මේක පිළිබඳව උගා ගවේෂණය කරපු කෙනෙක් තමයි අපේ අපවත් වෙච්ච නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ මතක් කරනවා ආධුනික යෝගාවචරයා භාවනා තාම කාම විතක්කත් එක්ක වැඩ කරන ආධුනික යෝගාචරය මේ විතක්කය ගණන් ගන්න එපයි කියලා. ඒ වෙලාවේදී ජනපද විතක් ආවත් කාම ඥාති විතක් ආවත් අනවංජන්ති පරිසංයුත් විතක් ආවත් ගණන් ගන්න. මොකද ඊට වැඩිය ධර්ම හතුරු ටික සටන් කරන්නේ. නමුත් මේ ධර්ම සතුරා යම් ප්‍රමාණයට කීකරුණාට පස්සේ හිතන්න එපා සියල්ලම ආරයි කියලා. ඒ වෙනුවට ඊටාම සූක්ෂම පිටිපස්සෙන් එන මේ වංචනික ස්වරූපෙන් එන හතුරෝ ඉන්නවා. ඒ හතුරෝ වැළැක්වීම සඳහා කරන උපක්‍රම යුද උපක්‍රමයකට සම්බන්ධ කරලා කිව්වොත් යුද්ධෙදී අපි පහුගිය දවස්වල කවුරුත් වගේ ඒව අහන්න ඇති යුද පෙරමුණ ගහගෙන ගහගෙන යනවා හතුරගේ පැත්තට. ගිහිල්ලා ඉවර වෙලා යම් ප්‍රමාණයකට ගියාට පස්සේ ඒකට කියනවා යුද පෙරමුණේ ප්‍රධාන මෙහෙයුම යනවායි කියලා ඉස්සරහට. ගියාට පස්සේ ඉදිරි පෙරමුණ පහර දීම නතර කරලා බලය තහවුරු කිරීමේ ව්‍යාපාරයක් බලය තහවුරු කිරීමේ මෙහෙයුමක් කරනවා. Taman අල්ලාගත්ත ඉඩමේ මේ පෙරදිලා පලා ගිය හතුරුන්ගේ ඔත්තුකාරයෝ ඉන්නවාද? යහට බින්ගවල ආයුධ කබඩා තියනවාද කියලා ඒ බලය තහවුරු කිරීමේ වැඩපිළිවෙල කොච්චර වටිනවද කියනනම් ඉදිරි පෙරමුණ පහර දීම ලාභදායකුණත් දිගට කරගෙන යන්නේ අල්ලගත්ත දෙකේ බලය තහවුරු කරන්න. බලය තහවුරු කරලා ඒකේ Tamange බැරක්ක ගෙනලා හයි කරගෙන බංකර් හදාගෙන ඒක තහවුරු කරුවට පස්සේ තමයි ආයසරයක් ඉදිරි පෙරමුණ යන්නේ. එහෙම නැතු ඉදිරි පෙරමුණ දිගට දිගට ගියොත් සතුර කරන්නේ පොළොව බිංගයට සිංකගෙන ඉඳලා සතුරා ඉස්සරහත් එතකොට සතුර පිටිපස්සේ සතුරා. ඊට පස්සේ ඉවරයි. ඒ දේ වෙන්න නොවෙන්න නම් යෝගාවචරය තමන් තහවුරු කරගත්ත තහවුරු කරගත්ත ඉඩම හොඳට අල්ලගත්ත අල්ලගත්ත ඉඩම හොඳට තහවුරු කරගෙන යන්න ඕනේ. ඒ නිසා භාවනාව ඒ වගේ යම් ප්‍රමාණයකට ප්‍රධාන අරමුණ කීකරු කරගෙන යන්න පුළුවන් නම් ඉක්මන් වෙන්න යන්න නරකයි. හිත කියන අපෝ මේ වෙලාවේදී බොහොම ලේසි ඉඳගත්කම මට අරමුණ සිුම් වෙනවා. යහන යන තැන මට සමාධිය ගන්න පුළුවන්. දැන් මම මොකද්ද කරන්න ඕනේ කියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ඇති කරගත්ත ඉඩම, මේ ඇති කරගත්ත විවේකය, මේ ඇති කරගත්ත විස්රාමය පරියන්කේ විතරක් නෙවෙයි මට සක්මනීදී ගන්න පුළුවන්ද? සක්මනීදී විතරක් නෙවෙයි ඉතින්දා වැඩ කරනකොටත් භාවනා මධ්‍යස්ථානේ ගන්න පුළුවන්ද? භාවනා මධ්‍යස්ථානේ විතරක් නෙවෙයි ගෙදරදිත් ගන්න පුළුවන්ද කියලා ඒක බහුලීගත වෙන්න දෙනවා. ඒක හොඳට හුරු කරගන්න ඕනේ. මේ හුරු කිරීම ආජීවයේ වශයෙන් තමයි සඳහන් කරන්නේ. තමන්ගේ ජීවන රටාවට කිට්ටු කරගෙන ජීවන රටාව පවත්වන ගමන් දහසකුත් වගකීම් ಭಾರತයේදී සතිය කඩා ගන්න නැතුව සාමාන්‍ය මට්ටමේ සතිය පවත්වන්න පුළුවන්ද මම මේක කියන්නේ තනි වචනෙන් තමයි මෙච්චර භාවනා කරලා ප්‍රතිඵල දැක්කත් කාටවත් දැනෙන්නේ නැති වෙන්න ඇඟෙන් ඇඟෙන් නැති වෙන්නේ හංගල කරන්න පුළුවන් නම් ඒ යෝගාචරය දක්ෂයි. මොන තාලෙන් හරි ලැබිච්ච ප්‍රතිඵල කියාපන්න ගිහිලා අනුන්ට උගන්වන්න ගිහිලා අතෙන් යන අරව කරුම යෝ කරුම කියන්නේ අනේක ඇත්තටම සමහරු කරන එක සාසනික සේවාවක් එක පුංචි කළ සලකන්න නරකයි. නමුත් ඒකෙන් සිද්ධ වෙන්නේ මේ මිනිස්යාගේ ප්‍රගතිය ඉදිරි ගමන තම අතිම වලකපෙන. ඒ නිසා ඒ වෙලාවේදී භාවනාව හරියනවා නම් කියා පාණ්ඩයක් නැතුව අන්ධහැර පාණ්ඩයක් නැතුව ඒක ආරක්ෂා කරන වැඩපිළිවෙලක්. ඒ ආරක්ෂා කරන වැඩපිළිවෙලේදී පොත්පත්වල කොහොමඩක්වත් ඒක ලියන්න බෑ. කල්යාණ මිත්‍ර ආශ්‍රය තුල ඒ කල්යාණ මිත්‍යා තමන්ගේ ಗುಣ වසාගෙන ජීවත් වෙන හැටි. කල්යාණ මිත්‍යා අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්න යන්නේ නැති හැටි. කල්යාණ මිත්‍යා ආරාධනාවකින් තොරව යමක් නොකරන හැටි. කොච්චර ඉස්සරහ තමන්ට කළ හැකි යමක් තිබුණත් අතපය කැඩිච්ච කෙනෙක් වගේ බලාගෙන ඉන්නවා. හොඳට දේවල් පෙනුනත් අන්ධෙක් වගේ ක්‍රියා කරනවා. හොඳට Tamanට කාරණා ඇහුණත් බීරෙක් වගේ ක්‍රියාත්මක වෙනවා. හොඳ දැනුමක් වුණත් ගොළුෙක් වගේ කතා කරගන්න බැරුව ඉන්නවා. එහෙම නැතුව පැනලා කරන්න පුළුවන් වුණත් කොන්දේ අමාරු කෙනෙක් වශයෙන් පැත්තක තියෙනවා. බැරිනම් මලමිනියක් වගේ ඉඳලා බේරෙන්නේ කියලා. මේ මොනවත් නෙවෙයි අර Taman හදාගත්ත අර ಗುಣ කදම්බේ තමන් හදාගත් මේ දේ කිසිම කෙනෙකුට උදව් කරන්න බෑ. ඒ කෙනා ඒක රැකගෙන. මේක පිළිවෙලක් වෙනකන් මේක ස්ථාවර වෙනකන් ඒ පුද්ගලයා ඒකෙන් පිට දේවල් කල්පනා කරන්න ගියොත් 100 200ක් සාර්ථකයි. හැබැයි භාවනා කරේ. මේක ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ භික්ෂුවක් පැවිදි වෙලා බණ භාවනා කිරීමට යන භික්ෂුවක් කරන ඕන වැඩ සාර්ථක වෙනවා මහානකම ඇර. මහානකම විතරක් අසාර්ථකයි. අත තිබ්බොත් ඇස්වදකමකට නස්සත්‍රයක් කරන්න සලෝක කියන්න වස්කවි කියන්න සෙත්කවි කියන්න පිරිමි කාමාන්‍ය ගිහියෝ කරන වගේ දහ ගුණයක් එහෙලින් සාර්ථක වෙනවා මේක තමයි මායя දෙන්න ලනුව එතෙන් මේ මහමුදුරන්ගේ මහානකම නැහැ මහානකම අසාර්ථකයි අනිත් ටික හරි මාන්තුල සිවුලත් නැතුව සීලෙත් නැතුව කැඩෙනවා ඒ නිසා ගිහියන්ට මේ ප්‍රශ්නේ අඩුයි හැබැයි ඒ වුණත් මම දන්නවා කටපූචානම වැඩිකම නිසා මම දැන් හතරවෙනි ධ්‍යානෙ ලැබලා තිනී කාට මම මොකද කරන්නේ මම දැන් සංඛාරූපික කාට ගිහිල්ලා ඉන්නවා දැන් කව ළඟට ධ්‍යානෙ මේක හන්දියක් හන්දියක් ගන්න කී කියාවිද මතක ධ්‍යානෙ මේ ඊතර හරි පෙට්‍රල් හරි වගේ දෙයක් තියෙනවා නම් පීරිසේක තියන්න හොඳ නැවක පිහගෙන යනවක වහලා මේ මූඩිය ගහලා තියන්න ඕන. ඒකට කියනවා දැන් අරක්කු වලට කියනවා සීල් අරක්කු කියලා. ඒ මොකද අරක්කු තිබ්බොත් උලඟ යනවා. මේ සිල් කියන එකත් ඒ වගේම සීල් කරලා තියන්න ඕනේ. සීල් අරක්කු වගේම තමයි සීල් කියන එකත් කාටවත් අඟවන්න යන්න එපා මම සීල් දකින්නයි කියලා. කාටවත් අඟවන්න යන්නත් එපා මට මෙච්චර භාවනා කරන්න පුළුවන් අර එහෙම කරන්න පුළුවන් මෙහෙම කරන්න පුළුවන්. කාටවත් අඟවන්න යන්නත් එපා මට අර ඥාන පහළලා තිනවා මේ ඥාන පහළලා තිනවා. ඒකට කවුරුත් නෙවෙයි උපරිම ප්‍රයෝජන ගන්න මායම. ಗುಣ වසංගාගෙන ජීවත් වෙන කලාව තියෙන එකම එකම සම්ප්‍රදාය තේරවාදේ විතරයි කියලා බය නැතුව කියයි. ඒකෙත් කටමැත දොඩෝන ඇත්තෝ මේ පසුගිය අවුරුදු 10 15 දින බැලුවොත් මොන තරම් ශීක්‍රයෙන් නිකන් සම්බම්බෝල පිපිලා වගේ පුපුරලා ගියා. ඉන්සම් යෝගාවචරය දැනගන්න ඕනේ <clears throat> මේ අමාරු කාමයෙන් බේරෙන්න පුළුවන්. නමුත් පළවෙනි සටනේ බේරුණාට ඒක සියුම් ක්‍රමයට පිටිපස්සෙන් යෝගාවචරය වගලා ගන්න. මේ වගලා ගන්නකොට භාවනා කරන්න පිරිස් අතර ඉඳගෙන ඔක්කොගෙම සාමූහික ප්‍රයත්නක යනවන ලේසි. මේ සාමූහික ප්‍රයත්නයේට බුදුචාන් වහන්සේ දීපු වටිනා ආදර්ශයක් තමයි උන්වහන්සේ මතක් කරලා තියෙනවා. භික්ෂු සංඝයල වහන්සේලා අතර කිසිම කෙනෙක් තම ලැබපු අදිමානසික උත්තරීමනස ධර්ම හෙලි කරන්න එපයි කියලා. ඒක ඒක භික්ෂුණාන්ගේ සීලේ කඩන දෙයක්. උත්තරීමනස ධර්ම හෙලි කිරීම. මේ උත්තරීමනස ධර්ම ඉතින් සමත ධ්‍යාන විමුක්ති විදර්ශනා ආදි වශයෙන් අභිඥා ගොඩාක් දක්වලා තිනවා ඒව හෙලිකිරීම හරහා වෙන්නේ මොකද්ද මේ වටිනදී සංගවා තැබීමෙන් තියාගත් යුතු වටිනාදී අනවශ්‍ය විදිහට හෙලිකිරීමෙන් ඒකට කෙරේ පිහිටන් දන්නතිකම නිසා අයාලේ නාස්තික. එනිසා මේක ගිහියන් අතර බැලුවොත් ආපත්‍ති කරන්නේ නැහැ. ගියන් ආපත්‍ති සිද්ධ වෙන්නේ. නමුත් ඒ කටමැද දොඩවන්න ගිහිලා පූච්චානම් කතා කරන්න ගිහිල්ලා අන්තිමට උසුළු විසුළු වලට පවලක් වෙනවා. නුන්ගේ තමන්ගේ ඒ සමාධිය ගැන තමයි උඟ දෙනෙක් ඔය පූජාන කතා කරන්න යන්නේ. මේක කතා කරන්න ගිහලා අන්තිමට වෙන්නේ සීලෙත් කඩාගන්න. ඒ නිසා ගුණවන්ත වෙන්න වෙන්න ගුණවන්ත කියලා කියන අදහස් කරන මේ භාවනා ගුණ වැඩෙන්න වැඩෙන්න කිරිවදින කරලක්, ඔයන් කරලක් පොළොවට පහත් වෙනවා වගේ ಗುණ ගහක මුදුන හැම වෙලාවෙම පල්ලයට පාත් වෙනවා වගේ පුළුවන් තන් නිහතමානී වෙලා තමන්ගේ කාටවත් තමන්ගේ ගුණයක් නොපෙනෙන තාලෙට කටයුතු කරන දක්ෂ නම් මේ හයක් ආකාර වූ අනිකුත් විතර්ක වලින් බේරෙන්න පුළුවන්. ඉතින් මේකෙදි අපිට කියන්න බෑ කාන්තාපක්ෂ දක්ෂයි, දිරිම්පක්ෂේ දක්ෂයි, පෝසත්තු දක්ෂයි, දුප්පත්තු දක්ෂයි. ඒ මොනක්වත් කියන්න බෑ. හැම කෙනාගේම මේ අදක්ෂකම තියෙනවා. ඒකට හේතුකුත් තියෙනවා. සරුවචනසේ සඳහන් කරනවා යම් කිසි කෙනෙකුට ගමික චිත්තයක් පහළ වුණොත් අහවල් තැනට මම යන්න ඕනේ කියලා ඒ මනුස්සයා ගියේ නැත්නම් ග්‍රහය හරි අරයි යනවා. ඒකේ මනුස්සයාට නොකර ඉන්න බෑ. දෙක විශේෂ විදර්ශනා ඥානයක් පහළ වුණොත් ඒකේ හෙලි කරන්න නැතුව ඉන්න බෑ. ඉතින් ඒක නිසා පුදුමාකාර නිකන් ඇතුළත වෙහෙසක් එන්න පටන් ගන්නවා කාට හරි කියනකම් ස්පාසුවක් නෑ. නමුත් ඒ කියපු ගමන්ම ඒකෙන් අර Tamanට තිබුණු ආධ්‍යාත්මික ඉදිරි ගැම්ම හරියට පිහියක දැල්ල තුවාල කරගත්තා වගේ මුදුනට සවුත් වෙනවා. ඒක නිසා පුළුවන් තරම් ඒ ගුණ වසාගෙන ජීවත් වීම අතින් බලනකොට මම මගේ ඇස් දෙක පින් කරලා තියෙනවා අපේ නායක ස්වාමීන් දකපින්න. කියපු දේ එකම දේ මෙච්චරයි කිසිම දවසක මොනම හේතුවක් නිසාවත් තමන්ගේ ගුණ කාටවත් පේන්න අරින්න එපා. පෙන්නපු දවසම ඒක ඉවරයි. ඒ වගේම බුරුමෙදි මට හම්බෙච්ච ස්වාමීන් වහන්සේත් මම ඒකයි අනික් ස්වාමීන් වහන්සලා මම ගරු නොකරනව නෙවෙයි භාවනා කරන අය ගරු නොකරනව නෙවෙයි උන්වහන්සේලා ඒ ගුණවන්ත ගුණවන්ත හුඟක් මම දැකලා තියෙනවා. නමුත් මේ ගුණවන්ත හුඟ දෙනෙක් ඒ ගුණවන්තකම හුවා දක්වන්න ගිහිල්ලා ඒක නුගුණයක් නුගුණයක් කරගන්නවා. නමුත් අපි තේරවාද ශාසනයේ තියෙනවා අධිකම අපිච්චතාවය කියලා ගුණයක් අතිශේෂ්ඨ විශිෂ්ට ගුණයක් තමයි ලැබුවේ කිසිම විශේෂ ඥානයක් පිළිබඳව කියාපාන්න යන එක අල්පේච්ඡ අල්පේච්ඡව ඒක වසංගාගෙන ජීවත් වෙනවා. ඒකට ඔය හත්හලෝක සූත්‍රයේදී සරුවචනංශයක පෙන්නනවා. හත්හලෝක කියලා කියන්නේ සරුවචනංශ නිසා බේරිච්ච පුංචි කුමාරයා හත්හලෝක කුමාරයා පස්සේ යා මේ ගිහියන්ගේ තමන් ප්‍රියමනාප දේවල් සංඝයාට පූජා කරන්නන් අතර පළවෙනි තැන ලබනවා. තමන් යමක් ප්‍රියද ඒක විශේෂයෙන් සකස් කරලා කාට හරි සංඥානමකට පූජා කරන. ඉතින් පස්සේ සරුවචනාංශේ දවසක බණ කියනකොට ඒ හත්තාලෝක කුමාරයාගේ ඒ සුවිශේෂී ගුණ හතක් ප්‍රකාශ කරනවා. එයා හරිම ශ්‍රද්ධාවන්තයි, සීලවන්තයි, ලැජ්ජාසහිතයි, බයසහිතයි, ප්‍රඥාවන්තයි, හොඳ සුතමේ ඥානයක් තියෙන ආදි වශයෙන් ගුණ ප්‍රකාශ කරනවා. ಗುಣ ප්‍රකාශ කරපුවාම මේ සරුවඥන් වහන්සේ මේ පිරිහෙත් නැති කෙනෙක්ගේ ಗುಣ ප්‍රකාශ කරන එක සුවිශේෂී ගුණයක් නිසා බණාපු හාමුදුරනමකට හිතනවා ගිහිල්ලා ඒ ඒ මහත්ය බලලා ඒ මහත්ලගේ දෙට දානෙට වැඩලා මේ ಗುಣ තියනවාද කියලා බලන්න ඕනේ. පස්සේ ආ දන්නේ නැති විදිහට අහගෙන අක්කාලෝ කුමාරයාගේ දෙට බින්න පාට යනවා. ඊට පස්සේ මේ කුමාරයා බොහොම සතුටින් බාරන්න ඊට ගිහිල්ලා දාන ටික වරඳලා ඔක්කොම හරි ගසලා බලනකොට පේනවා ඇත්තටම හොඳ සද්ධාවන්ත මිනිස්සෙක් හරියට සලකනවා. ඊට පස්සේ මෙයාට ඒ ගිය ස්වාමීන් වහන්සේට හිතනවා බුදුහාමුදුරු කියපු එක මෙයාට කෙලිම කියන්න ඕනේ. ඊට පස්සේ කියනවා පාසක මහත්තයා දන්නවද? ඊයේ සරුවච්චන් වහන්සේ අපිට බණක් කියනකොට පාසක මහත්තයා ප්‍රස්තුත කරන පාසක මහත්තයාගේ ಗುಣ මෙන්න මේ හතක් ප්‍රකාශ කරා. මෙන්න මේ මගේ ಗುಣ. ඔබතුමා සද්ධාවන්තයි, සීලවන්තයි, ඥානවන්තයි, බය ලැජ්ජා සහිතයි, සුතවන්තයි, ත්‍යාගවන්තයි කියනකොටම මේ මොනවත් ඇයි උපාසක මහත්තයා මූණ නරක් වෙනවා. මූණ නරක් කියලා අහනවා ස්වාමීන් වහන්සේ ඔබ කියනකොට ගිහියොත් හිටියද කියලා. බුදුහාමුදුරෝ ඒ බණ කියනකොට ගිහියොත් හිටියද කියලා. අර ස්වාමීන් වහන්සේ කියනවා නෑ කියලා. ආ එහෙනම් කමක් නෑ කියනවා. ඒකට මේ හාමුදුරන්ට හිතෙනවා දැන් මේ බුදු කෙනෙක් ಗುಣ කියලා කියනවා යා නැති තැන. ඒ ගුණයට සඳහන් කරනකොට එයාට ඒක පිළිබඳව ලැජ්ජිත තත්ත්වයක් එන්නේ. පීලිත තත්ත්වයක් තියෙන්නේ. දුක්ඛිත තත්ත්වයක් තියෙන්නේ. ඒකලත් අහනවා මහා සෙනගක් හිටියද ගිහියොත් හිටියද කියලා. නෑ කිව්වට පස්සේ සතුටු වෙනවා. පස්සේ මේක ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට මතක් කළා අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඊහත්තාල ඔක්කොමරේ ಗುಣ වගේක් සාකච්ඡා කළා මට හරි ගුණ මට සතුටක් ඇති වෙලා මම මේක පරීක්ෂා කරන්න පින්නපාත ගියා මේම සිද්ධියක් වුණා මම එතුමට ඔබ වහන්සේ කියපු ಗುಣ ටික කිව්වා කියනකොට එතුමා මගෙන් ඇහුවා මා ඒ කියන තැන ගිහියොත් හිටියද කියලා ඒ ඇත්තටම ඔබ වහන්සේ කියනකොට හිතේ නෑ මම ඒක නෑ කිව්වට පස්සේ සතුටක් ආවයි කියලා. ඊට පස්සේ බුදුහාමුදුරු කියනවා නම් අට්ටාලව ගුණ හතක් නෙවෙයි අටක් තියෙනවා කියලා හිතාගන්න අටවෙනි ගුණය තමයි අධිගම අපිච්චතාවය. තමන්ගේ චීන ගුණ ප්‍රකාශ වෙනවට කැමති නෑ. හෙලි වෙනවට කැමති නෑ. ඉතින් මේක කිව්වට හිත වදීද කියලා මට සැකයක් තියෙනවා. ඊයකට මේක කිව්වට මේක තේරුම් ගනිද කියලා සැකයක් තියෙනවා. මොකද මේ යකඩ ගේට්ටුවෙන් එළියට ගිය ගමන් ඔගොල්ලෝ වැටෙන්නේ සම්පූර්ණ අන්ධහර පාන ලෝකයකට. සම්පූර්ණ කියාපාන ලෝකයකට. ඒ කියාපාන ලෝකේ Taman අංකඩිච්ච ගොනෙක් වගේ ඉඳ ගියොත් නෝන්ජලෙක් වෙනවා. මොහො සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒ නඩුවක් කියනවා ස්වාමීන් වහන්සේ බුදුහාමරණ කියන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ ඔය කවුරු මට චෝදනා කරත් කවුරු මට ඊර්ෂ්‍යාවෙන් හෝ වැරද්දෙන් හෝ අමුලිකව චෝදනා කරත් මම පිරිසක් අතරට යනකොට යන්නේ ස්වාමීන් වහන්සේ අං කැඩිච්ච ගොනෙක් වගේ ස්වාමීන් වහන්සේ. අං කැඩිච්ච ගොනා අං තියෙන ගොනා වගේ අනින්න යන්නේ මොකද අංග කැඩිච්චාම ඇති වෙන තුවාලේ තාමත්ම වේදනා කරයි. ඒ ඇති වෙන හිල කෙලින්ම මොලේට විස බීජ ගෙනියනවා. ඒක නිසා ඒක රකින්නවා කියන එක ලේසි නෑ. ඉතින් තනකොළ කන්න යන්නත් ඕනේ. නමුත් අං කැඩිච්ච ගොනා පුදුම පරිස්සම් වෙනවා. ඒ වගේම ස්වාමීන් මම පිරිසක් අතරට යන්නේ මිනිඔලු කට්ටක මිනිඔලු කට්ට පාත්‍රය කරන හිඟන වසල දරුවෙක් වගේ ස්වාමීන් වහන්සේ. මම කවදාහකවත් කාටවත් මේ පණිතකම් කියාගෙන යන්නේ අනේ මට ලැබිච්ච දෙයකට මට අනුකම්පා කරලා බත් ටිකක් දෙන්න කියලා නේ හිඟන වසල දරුවෙක් වගේ මම යන්නේ කියලා. ඒ වගේම උන්වහන්සේ කියන අවසරයි ස්වාමීන් වහන්සේ මම මේ මහ පොළවේ පාඨවි ධාතුව තමන්ගේ ගර්භයේ ධාතු තැම්පත් කරත් ධන නිදාන තැම්පත් කරත් කක්කුසි වලක් කැපුවත් මිනිසු මූත්‍රා කරත් මහ පොළොව මොයේ රත්තරන් වැළලුවාද අසුචි වැළලුවාද මූත්‍රා කළාද කියලා ගණන් ගන්නෑ අන්නේ වගේ තමයි ස්වාමීන් වහන්සේ මම මේ මිනිස්සුන්ගේ ලාභ සත්කාට ක්‍රියාත්මක කරන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ මේ වතුරේ සමහරව හඳුන් හොදනවා සත්හඳුන් දල උල කනවා සමහරු කෙල ගහනවා සමහරු මූත්‍රා කරනවා සමහරු වළම්පිකම් හොදනවා වතුර කවදාහකවත් Taman හොදන දේවල් වලින් නම්බුවක් ගන්නෙත් නෑ ඕනම්බුවක් ගන්නෙත් නෑ මේ ගින්නට ස්වාමීන් වහන්සේ මිනිකුණුත් දානවා අසුචිත් දානවා ගිතිලුත් දානවා හඳුනුත් දානවා හඳුන් කූරුත් දානවා කොයි එක කෙරුවත් මේ ගින්න නම්බුවකට ගන්නෙත් නෑ ඕනම්කට ගන්නෙත් නෑ මේ වාතයේ ස්වාමීන් වහන්සේ මල මූත්‍රා ගඳක් ගෙනිනවා අසුචි ගඳක් ගෙනිනවා සුවඳ තවරලා සුවඳක් ගෙනිනවා දස දිශාට පතුරු නමුත් වුණක කවදාකවත් මට ආවේ ගඳක්ද සුවඳක්ද කියලා බලන්නේ මෙන්න මෙහෙමම මම හැසිරෙන්නේ කියලා ඒ ගුණය මේ සාරිපුත්ත ස්වාමීන් වහන්සේ තිබුණේ නිහතමානී ගුණය නොතිබුණා නම් අද සාසනය නොතිබෙන්න ඉඩ තිබුණා. බුදුචානන්සේ ඒ තරම් ඒ සාරිපුත්ත සාසිකේ ගුණය වාංගු කළා තමයි වික්ෂුන් වහන්සේලා හැදුවේ. පුදුමාකාර දුකක් විඳලා තියෙනවා. අපි පැත්තෙන් බලනකොට දුකක් ශාසන බාරදාරීත්වයට තව කෙනෙකුට මේ ශාසනයේ හොඳ නරක කියලා දෙන්න නෙවෙයි ආදර්ශයක් දෙන්න. අපි ලොකු සංසී ඉන්න කාන් කිව්වේ <clears throat> මේ ලෝකේ රණ්ඩු කරලා දිනන එක නෙවෙයි දක්ෂකම. අනුන් පරද්දන එකක් නෙවෙයි දක්ෂකම. දිනුව පෙරදුණු මොන වුණත් මැරුණට පස්සේ ඉතුරු වෙන ආදර්ශය ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. ඒ නිසා බණ භාවනා කරලා තමන් වැඩ කරන්නත් ඕනේ. බණ භාවනා කරන කෙනෙක් ඉන්න ඕනේ මෙහෙමයි කියන හැසිරීම ඉතුරු කරන්නත් ඕනේ. ඒක දුස්සීලයේ වැඩක් නෙවෙයි. ඡන්දපරසුකිනාගේ වැඩක් නෙමෙයි. මිත්‍යා දෘෂ්ටිකගේ වැඩක් නෙමෙයි. ඒ ඒ දුහරේ ඒ භාරකාරීත්වය භාර දෝරත්වය වැඩි වැඩියෙන් එන්නේ Taman ඒ කාමෙන් ටික ටික ඈත් වෙන්න ඈත් වෙන්න. කාමේ ඉන්නකන් ඒ කිසි දෙයකට මායින් කරන්න දෙන්නේ අපි තුච්ච පහත් තත්ත්වයටපත් කරනවා. කාමයේ අයින් කරගෙන ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ නැත්නම් යනකොට Taman ඒ වගේ ආඩ්‍ය වුණොත් ඒ පරිසර සාධක සකස් කරගන්න පුළුවන් වුණොත් අන්න ඒ වාසනාවල තමයි මේ ශාසනය කියලා කියන්නේ. ශාසනය පවතින කාලය කියලා කියන්නේ ශාසනය නොපවතින කාලෙක කොච්චර භාවනා කළා ගුණාවත් ඒ පරිසරය අපිට ගන්න බෑ. බුද්ධජනක අධිෂ්ඨාන ශක්තිය නෑ. ඒ නිසා බුද්ධ ශාසන කාලයක් තියෙනවා. ඒ වගේම ප්‍රතිરૂප දේශය කියලා එහෙම අගයන් ආඩම්බරයෙන් දන්න පිරිස ඉන්නවා. ඒව අපිට උපයන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒක ගියති සාධක අපිට පුළුවන් පුංචි දේ පුංචිත් නෑ. පුංචි දේ තමයි මේ නිතර වද දෙන කාමෙන් පොඩ්ඩක් ඔලූසන එක. ඔළුව උස්සලා ඊට පස්සේ ඒ කාමයේ අපිට වක්‍රව පහර දෙන හැටි බලලා ඒ ඒ දක්ෂ වෙලත් කාමයේ විතරක් නෙවෙයි සියුම් කාමේ මේ කියන වංචනික කාමේ ඒත් බේරිලා තාම කාමයේ ගිලී ගත කරන දෙනෙක් දිහා බලලා පහත් කළ සලකන්න එපා. සල්ලකපු ගමන් අහුවෙනවා. ඒ වගේම තමන් මම මෙච්චර සීල් රකින්න මම කාමීත් විසඳගත්තා මම ඊට පස්සේ තියෙන මේ සියුම් විතක්කත් නැති කරගත්තා මම උසස් කියපු ගමන් ඒකම කෙලෙසක් වෙනවා ඒක නිසා කොච්චර ඒ ಗುಣ දියුණු කරගත්තත් අර විදිහට අනුන් පහත් කළ සලකන්න එක පාවිච්චි කරන්නත් එපා තමන් උසස් කළ සලකන්න පාවිච්චි කරන්නත් එපා ඒක කියා පාණ්ඩ යන්නත් එපා නිකමට හිතනද අනේ මේ අපේ තියෙන පුංචි උකුණු මුලයක් තරම් පුංචි මොලෙන් අපි මේ වැඩ කරකට මෙහෙම කෙරුවනම් බුදු ගුණ කොහොම හිටියේද? රහත් මහරහත් උත්තමයන්ගේ ගුණ කොහොම හිටියේද? උන්වහන්සේලාගේ ගුණ තියෙද්දි මේ අපි මේ පුංචි කැලලක් අරගෙන දඟලන්නේ මේ අපේ කේමනන්ද ස්වාමීන් ඉන්න කාලේ කියනවා අසුචි වලක ඉන්න අසුචි පණුවෙක් ලොකු අසුචි කැලලක් හම්බෙලා අනික් කායට කඳහැර පණලුළු මට ලොකු කැලලක් හම්බුනායි ඕනෝර එකක් තමයි මේ කාම ලෝකේ අපිට හම්බෙන ජයග්‍රහණ. ඉතින් ඒවා හරහණි අපි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ ජයග්‍රහණ හරහණි. නමුත් මේ ජයග්‍රහණ වල තියෙන සූර භාවයේ දක්ෂ භාවයේ අදටත් ඕනේ. නමුත් එකම දෙයයි තියෙන්නේ ඒක ජය ගණ්ඩ ගණ්ඩ නැත්නම් මේ කාමයේ පිළිබඳ අවබෝධ කරන්න කරන්න ඒක හේතු කරන කවදාකවත් එපා වෙන කෙනෙක් පහත් කළ සලකන්න හෝ තමන් උසස් කළ සලකන්න. එහෙම කිරීම බුදුහාමුදුරන් කරන ගෞරවයක් වෙනවා. එහෙම කරනවා නම් ඒක ධර්මයට කරන ගෞරවයක් වෙනවා. එහෙම කෙරුවා නම් මේ අවුරුදු 2600ක් ගෙන ආපු මේ උත්තරීතර සංගරත්නට කරන ගෞරවයක් වෙනවා. තමන්ගේ සීලයට හානියක් වෙනවා. ඒ නිසා ಗುಣ වඩන්නත් ඕනේ. ඒ ಗುಣ වසහාගෙන ජීවත් වෙන එකත් අපි සාකච්ඡා මාර්ගයෙන් ආදර්ශ හරහා ඒ වගේම ඔය අටුව කතාවල හරියට ඒකට විස්තර තියෙනවා. ඒ විස්තර බලමින් අපි මෙතෙක් කෙරුවේ අන්ධහැරේ තමයි. අපි මේක සංසාරේ ගත කළේම කියාපෑමට. ඒ තාක් අපි වසලයි, අපි දාසයි, අපි අනාථයි, අපි බැල. දැන් කරන්න තියෙන්නේ උත්තරීතර ගුණ පුළුවන් තරම් පුරුදු කරන ගමන් කිසිසේත්ම කාටවත් ඒක කරදරයක් වෙන්න දෙන්නත් එපා අඟවන්නෙත් නැතුව දිගටම ඒ ಗುಣ වර්ධනය එහෙම නැත්නම් ප්‍රතිපදාව නිරෝධගාමිනී ප්‍රතිපදා දිකට යන්න ඒ ප්‍රධානම චෛතසික තුන භාවනා යෝගාවචරය දන්න වීරිය සති සමාධි කියන චෛසික තුනට ආසන්න කාරණා තියෙන සම්මා ආජීවය. තමන්ගේ පැවැත්ම. අවතුම් පැවතුම් ටික සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මේ තුන මේ ටික සකස් කිරීමේදී අපිට විශාල පරිතද කිරීමක් කරගන්න පුළුවන්. නිසා භාවනාවෙන් ගියාට පස්සේ සමාධිය නැති වුණා සතිය නැති වුණා කියලා අඬන්න යනවා. විනුවට මේ සමාධියට සතියට ආධාර වෙන විදියට බුදුහාමුදුරෝ දේශනා කරපු ආජීවය අතින් අපිට කොච්චරක් හැදෙන්න පුළුවන්ද? ඒ වගේම සමාධිය ප්‍රඥාව සමා මේ නැති වුණත් සතිය වැටිච්ච බව වැටුණු වෙලාවේ දන්නවා හරිය වෙලාවේ හරිය බව දන්නා ඒ සතිය පවත්වාගෙන ගියොත් මේ සතිය හරීම අහිංසක චෛතසිකයක්. කවදාකවත් එළියට වෙන්න නැති චෛතසිකයක් හැමදාම ඇතුළට නැමිලා ආලෝක කරන චෛතසිකයක්. එනිසා මේ සති චෛතසිකේ විතරක් ඉගෙන ගත්තත් යෝගාවචර සෑහෙන දුරක් යනවා. මේ සති චෛතසිකේ වෙනුවට වෙන මොකක් ඉස්සර කරන්න ගියත් ඒක මේ ඥානපෝනික ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා යෝගාවචර ජීවිතේට ශ්‍රද්ධාව, වීර්ය, සමාධි, ප්‍රඥා සත්‍යයට අමතරව වැඩ කරනවා. ශ්‍රද්ධාව හරීම කියාපාන දෙයක්. ශ්‍රද්ධාව හරියට මේ කලබලකාරී චරිතයක්. මහා වැඩ කරනවා. ශ්‍රද්ධාවෙන් අහසෙන් උනත් යන්න පුළුවන්. හැබැයි ඊගාව චිත්තක්ෂණේ ඒ විදිහට කරයිද නැද්ද කියලා විශ්වාස කරන්න බැරි චෛසිකක් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ නිසා ශ්‍රද්ධාවෙන් යන කෙනා සමා සතියෙන් යන එකකට වැඩිය සමාහට පිම්මේ පිම්මේ පැනගෙන යනවා. නම කියලා වැටිච්ච දවසේ දොඹ කර දාලවත් උස්සන්න බෑ. ඒ වගේ වීර්යචෛසිකයේ කියන එකනත් අතපය විසි කරගෙන අඳහර පාගන විවිධාකාර පෙළහර මාර්ගේ අපේ ජීවිතය අලුත් කරනවා. හැබැයි වීර්ය නැති වෙන දවසක් ආවට පස්සේ හිතගෙන නිින්දයක්. විශ්වාස කරන්න බෑ. සමාධියත් ඒ වගේ පුදුමාකාර විභූෂණ පාන්න පුළුවන්. නමුත් හිත වික්ෂිප්ත වෙච්ච දවසේ වාහකණ්ඩ හිතෙනවා. කෝච්චර බෙල්ල තියන්න හිතෙනවා. මෙච්චර සමාධිත නැති වුණා කියලා. ඒ වගේම තමයි ප්‍රඥාවෙන් එnde එන්න ප්‍රඥාවන්ත වෙන්න වෙන්න කොළමල වෙන්න ඉඩ තියෙනවා මාන්නක්කාර වෙන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ දරුණු බිහකින් අනගත්තා වගේ අර ප්‍රඥාවම Tamanට වර්ධිනවා. සතිය විතරක් කවදාකවත් එහෙම පිම්මේ පැනලා යන චෛසිකිකුත් නෙවෙයි. කවදාකවත් සතිය ඩිංගිත්තක් හරි ඇති කරගත්ත යෝගාවචරයට සතිය කවදාකවත් යෝගාචරය පාවා දෙන්නේ නැහැ. මම නැවතත් කියනවා සතිය කවදාකවත් යෝගාචරය පාවා දෙන්නේ නැහැ. දුකේදීත් දුක පෙන්ලා දෙනවා. සැපේදීත් සැප පෙන්ලා දෙනවා. යසසෙදිත් යසස පෙන්ලා දෙනවා. අයසෙදි අයස පෙන්ලා දෙනවා. දුක් වේදනාව ලාභ අලාභ හැම එකදීම පෙන්වන්න පුළුවන් චෛසිකයක්. ඒක නිසා අපි මේ වැඩ පිළිවෙල පටන් ගන්නකොටමත් මතක් කරා අපි පුළුවන් තරම් උත්සාහ කරන්න දන්නේ මේ සතිය හඳුනාගෙන සතිය ස්ථාවර කිරීම හරහා ඒ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පුළුවන් තරම් දියුණු කරන්නයි නැත්තම් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නයි ඒක නිසා මම හිතනවා සම්බන්ධ වෙච්ච හැම කෙනාටම යම් යම් පැති වලින් මේක පිළිබඳව රස විඳ ගන්න පුළුවන් වුණා. ඒ පුංචි ටික ඇති. ඒ පුංචි ටිකේ දිගට බාධාවකින් තොරව පැවැත්ම සඳහා තමයි නිතරම සමාධිත්‍ය සකස් කරගන්න ඕනේ. හැම වෙලාවෙම එළඹ සිටි සිහිය තියෙනවනම් Tamanට අරසාවක් තියෙනවා. ඒ අරසාව සති අරසාව හොඳට මට පොඩි කාලේ පොඩි කාලේ කියන්නේ පටන් ගන්න කාලේ මට ඒ සුදු ආම්ද්‍ර කිව්වේ උඹ පුළුවන් තරම් සතිය වඩපන් මේ ජීවිතේම නිවන් දකින්න ප්‍රාර්ථනා කරපන් එක වුණා නොවුණා වෙනම දෙයක් මට එකක් සහතික කරන්න පුළුවන් යම් ප්‍රමාණයකට සතිය වැඩුවොත් උඹ මැරිලා ගිහිල්ලා ඊගාවාත්මෙත් මනුස්ස වුණොත් අනිවාර්යයෙන්ම සතිය නම් උඹත් එක්ක එනවා අත නෑර ඊගාවට ඇවිල්ලා උදව් කරනවා ඉබේම මේ සතිය කල්යාණ මිත්‍රක වශයෙන් උදව් වෙනවා මම ඉස්සර මේ අපේ ගෙදර ඉඳලා මේ හන්දියට යනවා වගේ විනාඩි 45ක් යනවා කඩේ ගිහිල්ලා එනවායි කියලා අපි කොට කියන්නේ. කඩේ යනවා. ගිහිල්ලා එනකොට මට අවුරුදු 12 13 විතරදී ඒ මොනවා හරි කඩල් ටිකක් හරි අරගෙන එනවා නැත්නම් සීනි බොලක් අකා එනවා. ඉතින් එනකොට ගමේ මිනිස්සු යනවා එනවා හැම කෙනාම යවලේ මල්ලි අරකයි මේකයි කීකෙන් කතා කරනවා. එක එක පාට මට මතක් වෙනවා මේ පාරේ දිගටම එනකොට අසවල් අසවල් හන්දිවලිය මං එනකොට මට සීහිය තිබුණාද කියලා. බලනකොට එක එක කෙනෙක් කතා කරලා ඇවිල්ලා ඒ හන්දිය හැරෙන මට මතක නැහැ. මහදූරියන් ගාව ගාවින් ආව මට මතක නෑ. ඒකට මට කල්පනා දැන් මේ වෙලාව මැරිලාද මම මොකද උනේ? ඒ ටික මට සපෙල උත්තර දෙන්න බෑ. ආයෙසර කමන්න නැහැ කියලා ගිහිල්ලා ආයෙසර ගෙදර ගියාට පස්සේ කල්පනා වෙනවා ඊට පස්සේ ආපු ටික මතක තියනවාද කියලා. මතක නැහැ. මට මේක කියන්නත් හිතෙනවා පස්සේ හිතන පිස්සු වෙන්නේ නැති ඔළුවේ මොකක් හරි අප්සෙට් එකක් වෙන්නේ නැති මේ වැඩ කෙරුවට රූකඩේ තිබුණාට එළි වෙන්නේ නැහැ. පස්සේ මම ඇවිල්ලා මට 40 වෙනි උපන්දින දවසේ ලොකු සංසේකා මං හිටියේ. මම ලොකු සංසේකට කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ පොඩි කාලේ ඉඳලා මට මේ මගුලක් තියෙනවා මේ කැරලා ඉවර වෙලා නිදා ගන්න වගේ ගිහිල්ලා ඔක්කොම ආයේ පිටිපස්සෙන් පිටිපස්සෙන් පිටිපස්සෙන් හොයාගෙන යනවා මේ මතකයේ දිගට තියනවාද කියලා. විශාල පැලස්තර. පදාස වශයෙන් මතක නැහැ. මොනම දාලයක් කියලා ඔක්කත් ඒක මතකයට ගන්න බෑ. එතෙන්ට එළඹෙනවා මතකයි ඒක පන්නනවා. පන්නන පස්සේ මතක වෙනවා. ඒක ලොකු සංසි කියනවා මේ නම ගියාත්මේ සතිය වඩලා තියෙනවා කියලා. ඒක නිසා වෙන්නේ නැති මේ Taman ගැනම නැවත ප්‍රත්‍යවේක්ෂා කරන්න හිතෙනවා. තමන් කරපු දේ නැවත සලකා බලන්න හදනවා. ඒ සලකා බලන්න හදන ගතිය හරහා පේනවා අපි රූකඩයක් ක්‍රියාත්මක වෙන දවසේ. කොච්චර පොඩ්ඩද අපිට හැන්දාවේ නින්දට ගියාට පස්සේ සපේලා මෙන්න මේ වෙලාවේදී මම මේක එලඹ සිටි 100න් කරයි කියලා කියන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක දකින්නට ලැජ්ජ වෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ. දැන් මේ සත්‍ය අරසාව සත්‍ය නිතරම Taman ගැන හැරිලා බලන ගතිය තියෙනවා. හුඟ දෙනෙකුට එහෙම ප්‍රතිවීක්ෂා කරන ගතියක් නැහැ. ප්‍රතිවීක්ෂා කරත් සන්තෝෂ වෙන්න බෑ. යෝග ජීවිතය අපි කරන්න හදන්නේ හැකිතාක් දුරට සතියෙන් ගත කරන අතර හැකිතාක් හැරිලා බලන්න ඕනේ සතියෙන් යුක්තව මම සිද්ධ වෙන්න තියෙන අකුසල් කර්ම වලින් බේරුණාද ඒ පිරිසුදු කරගත්ත හිත කොච්චර නඩත්තු කරන්න උදව් කරාද ඊට පස්සේ අදි කුසල අදි සීල අදි චිත්ත අදි ප්‍රඥා වැඩවලට මෙතෙක් කරගන්න බැරි වෙච්ච කුසල් වලට කොච්චරක් ඉදිරි සැලසුම් යන්න හැදුවද ඊට පස්සේ ඒ කරගන්න වැඩ ටික දියුණු භාවයට ගියාද කියනකොට ඒ සම්පූර්ණ වැඩේට ඉඩ ප්‍රස්තාව ලැබලා දෙන්නේ මේ සතියෙන් අරගෙන දෙන ආරක්ෂාවේ තමයි ඒ නිසා එතන ඉඳලා මේක හොඳට වතුර වැඩිච්ච, අවුව වැඩිච්ච, පොහොර වැඩිච්ච ගහක් වගේ වැවෙන්න පටන් ගන්නවා. ඒ නිසා කිසිම විදිහකට ඒ සතිය අව탁සීරුවටපත් කරන්න එපා. ඒක තිබිලා Tamange නරක පෙන්නවා සතියෙන් අසතියේ ඉන්න බව දැනගෙන දැනග පෙන්නලා දුන්නත් ඒක කිසිම දෝෂයක් නැහැ. සතිය වැඩ aran තියෙනවා. ඒ නිසා මට මෙතනින් ගියාට පස්සේ ගෙවල් දොරවල වැඩ තියෙනවා, අමුදරුවන්ගේ වැඩ තියෙනවා, රැකී රක්ෂා වැඩ තියෙනවා කියන එක නෙවෙයි. ඒ වැඩ තියෙද්දි වෙනදට මම මේ භාවනා මධ්‍යස්ථානට එන්නේ ඉස්සලා තිබුණට වැඩිය. අවදීකින් සත්‍යකින් කරගන්න පුළුවන්ද කියන පණිවිඩය ගෙදර ගෙනිච්චා නම් මම හිතනවා ගිහි පැත්තෙන් බලනකොට ඒක ලොකු ජයග්‍රහණයක් කියලා. මම හිතනවා ඊට වැඩිය වැඩිපුර විස්තර වැඩිපුර සත්‍ය පිළිබඳව තොරතුරු අධදක ගන්න ඉස්සරහා ජීවිතේ කියන ආජීවයත් සකස් කරගන්න පුළුවන්කමක් ලැබෙයි කියලා. ඉතින් මේ දවස් 6ක් පුරාස බුදා බණෙමුත් කරන ලද ප්‍රයත්න වලිමුත් ලැබුණා වූ සීල ශක්තිය නිසා කෙනෙක් තමන්ට මේ ධර්මයෙන් පිට වෙන මොනම සරණක්වත් පිටක්වත් නැහැ මේ ධර්මයට මම පිට මම අර වෙන සරණක් නැහැ ඒ නිසා ධම්මෝ විනානත්ති පිචාත පිතාච මාතා කියලා මේ ධර්මයේම යෙදී ගත කරමින් ධර්මතාව ටික වඩ아가න මේ ජීවිතේදීම මේ ගෞතම සීල සම්බුද්ධ ශාසනයේදීම ඒ බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් පැමිණ වැඩවදාළ සාන්ත තත්ත්ව වහවහා සාක්ෂාත් කරගන්න මේ ධර්ම දේශනාවත් ධර්ම දේශනාවලියත් සාකල්යෙන්ම උදව්කාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව ධර්ම දේශනාවලිය අසමාප්තිය සටහන් කරනවා ශිරු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා